දැයි පෙරවන් සර්ණයි හැමදෙනාටම හැමදෙනාමත් ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි සති අංගහටවාදා දිනයන්හි පවත්වන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඉතින් අද දවසේදීත් අපත් සමග එක්වැ සිටින්නේ මේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කර සිටින්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී කෞර්ණ්‍ය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පසුගිය සති කිහිපයකම මේ ආකාරයට උන්වහන්සේගේ වර්තනා කාලය අප වෙනුවෙන් වැය කළා අපිට තථාගත ධර්මයේ පහදා දෙන්න මේ ධම්මසභා මණ්ඩපයට වැඩම කළා. ඉතින් අද දවසේදීත් මේ සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කර උන්වහන්සේ පිළිගන්නා ගමන් මම උන්වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට තථාගත ධර්මයේ පහදා දෙන්න තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන් සිසිල සජීවී ධම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වත් පිරිසට මාදත් බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍ර දේශනාවක් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි හදාරනකොට ඒ දේශනා කරන්නට හේතු වෙච්ච නිදානේ ඒ දේශනා කරන පරයය මේ සියල්ලක්ම නිවැරදිව අපි අධ්‍යයනය කරනකොට අපට ඒ දහම් පරයය තුළ ගැඹුර තියෙන බොහෝ කාරණා වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි නිතරම මේ දේශනාවක් අධ්‍යයනය කරනකොට මේ දේශනාවේ තියෙන නිදානීය පරයය ඒ සියල්ලම එක අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට තමයි අපට ඒ ධහම විවෘත වෙන්නේ. ඉතින් මම මේ දවස් ටිකේම සාකච්ඡා කළා වගේ අද ඒ සම්මාදිට්ඨිය කරගන්නට හේතු වන විදිහේ දේශනාවක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව තියෙන්නේ සංගීතනිකාය දෙකේ නිදාන වාක්‍යයයි. මේකේ නම අසුතවත සූත්‍රය. ඒකේ දේශනා දෙකක් තියෙනවා. පළවෙනි දෙවෙනි දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ සවැක්නවලට වාසය කරනකොට අසතව වික්‍රේ පුදුජනෝ ඉමස්මින් ධාතුම් මහා භූතිකස්මින් කායස්මින් නිබ්බින්දේයාපි විරජ්ජයාපි මුච්චයාපි සංකේත හේතු මහණෙනි අසතවත් පුදුජනය මේ හතර මහා භූතයන් තුලින් නිර්මාණය වෙච්ච මේ කයට කලකිරෙනවා නොවැළෙන්නේ උපකාර කරගන්නවා නිදහස් වෙන්න හදනවා ඒකට හේතුව ඇයි? දිස්සති වික්කවේ ඉමස්ස චාතුම් මහා බුතිකස්ස කායස්ස ආචයෝපි අපචයෝපි අදානම්පි වික්කේපනම්පි. ඒකට හේතුව තමයි මේ කයෙහි මේ අතර මහා ධාතු නිසා මේ ඉපදිච්ච මේ කයෙහි නැතිවීමක්, ගෙවීමක් ඔහුට ප්‍රකට වෙනවා. මේක විනාශ වීමක්, නැතිවීමක්, ගෙවීමක් අහු වෙනවා. අන්න ඒ නිසා තස්මා අසතවතෝ පුතුජනෝ නිබ්බින්දයා පිරතියා විමචියා. ඒ නිසා මහණෙනි පුතජන කෙනා මෙන්න මේ කයට කලකිරීම පිණිස නොවැය පිණිස දහසින් පිණිස මෙලා ඉන්නවා. ඒකට කවුද මේ විදිහට යොමුලා ඉන්නේ? අසතවත් පුතජනිය. කුමකට කලකිරෙන්නද? කයට කලකිරෙන්න. යංචකෝ ඒතම් වික්කවේ මුචිත චිත්තං ඉතිපි මානෝ ඉතිපි විඥාන මහණෙනි යම් කිසි මේ සිතක් කියලා යමක් ඇද්ද විඥානි කියලා යමක් ඇද්ද මනස කියලා යමක් ඇද්ද තත්ත අසතුවා පුතුජනෝ නාලං නිබ්බින්දතු නාලං විරජිතු නාලං විමුච්චිතු නමුත් අසතුවත් පුතුජනයා ඔබට ඒ ගෝචර වෙන හිත මනස විඥානය කියන යමක් ඇද්ද මේකට කලකිරින්නේ නොවැළෙන්නේ නැහැ නිදහස් වෙන්නේ නැහැ ඊළඟට කාගෙනද කියන්නේ අසතත් පුතුජනයා ගැන දහම් මඟට නොපෙමිච්ච කෙනා ගැන පැහැදිලි කරන පරයය විස්තරගෙන යනකොට පැහැදිලි කරනවා කය ගැන පුතඥය කලකිරිනා මේ කයෙහි වෙනසීමක් නැතිවීමක් මේක දිරීමක් පේන නිසා. නමුත් පුතඥය මේ සිත කියන යමක් ඇද්ද විඥානය කියන යමක් ඇද්ද මනස කියන යමක් ඇද්ද මේකට කලකිරෙන්නේ නැහැ. මේකට නොවැළෙන්නේ නැහැ. ඒකට හේතු වෙයි. සංකේත හේතු. දීගරත්ත දීගරත්තඤ්ඤේහ හේතම් වික්කවේ අසුතවතු පුදුජනස අජෝසිතං මමයිතං පරාමට්ටා ඒතම් මම ඒසෝමස්මි ඒසෝමි අත්තාති දීර්ඝ කාලයක් තිස්සේ අසුතවත් පුදුජනියා මේ සිත විඥානි මනස කියන මෙන්න මේ කාරණා ඇසගෙන එකට මම කියලා දැඩිව අරගෙන තියෙන්නේ. ඒක මම මගේ මට අයිති කියලා අරගෙන තියෙන්නේ. තස්මා අසුතවත් පුදුජනෝ නාලන් නිප්පින්දු නාලන් විරච නාලන් ඒ නිසා යසද පුතඥයා මේකට බලකිරින් නැති නොවැරින් නැති නිදහස් නැති. එතකොට මෙතන මේ කියපු කාරණා දෙක තුලම හැදිලි කරේ අසතුටවත් පුතඥයාගේ න්‍යායත් එක්ක. දැන් මුලින්ම කය ගැන කලකිරිනවා කියලා පැහැදිලි කරා. කය ගැන කලකිරෙන්නේ ඒ කයෙහි ගෙවීමක් වෙනසීමක් නැතිවීමක් ප්‍රකට වෙන නිසා. නමුත් පුතඥයාට මේ හිත කියලා අහු වෙන දේ තුල මම කියලා වැදගත් නිසා මගේ කියලා වැදගත් නිසා ඒ තුළට ඒකට කලකිරෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ පැහැදිලි කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන වරම් වික්‍රේ අසතුත පුතු ජනෝ ඉමාං චාතු මහා භූතිකං කය අත්තනෝ උපගච්ඡි. නත්‍යේව චිත්තං මහණෙනි මම පුතඥයට කියනවා මේ කය ආත්මය කියලා ගන්න කියලා. මොකද හිත ආත්මය කියලා ගන්න එපා කියලා. මොකද පුත්‍රජාන බුදුරණවහන්සේ කියන්නේ මේ කය ආත්මය කියලා ගන්න කියනවා. නමුත් හිත එහෙම ගන්න එපා කියන සංකේතයේසු. ඇයි ඒ? හිතතාය භික්කවේ චාතුමහා භූතිකෝ කායෝ ඒකම් විවස්සං චිත්තමානෝ වේපි වස්සාන චිත්තමානෝ තේනිපි වස්සාන චිත්තමානෝ චත්තාරීපි වස්සාන චිත්තමානෝ පංචපි වස්සාන චිත්තමානෝ දසපි වස්සාන චිත්තමානෝ විසුපි වස්සාන චිත්තමානෝ තේනසම්පි වස්සාන චිත්තමානෝ චත්තාරීපි වස්සාන චිත්තමානෝ චිත්තමානෝ පංචාන්සාම් විවස්සානී ඒ වගේම තික්කමානෝ වස්ස සතම් පිතික්කමානෝ මේ හතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ කය පේන තියනවා මොකද්ද අවුරුද්දක් අවුරුදු දෙකක් තුනක් පහක් 10ක් 50ක් 100ක් කවදම පේන තියෙනවා සමහරට බොහෝ ඊට වඩා තියෙනවා පේන තියෙනවා ඒක නිසා මේ හතර මහා භූතෙන් හටගත්ත කය පුතඥේ මම කියලා ගත්තට කමක් නැහැ නම් හිත මම කියලා ගන්න එපා මොකද පුතජන කෙනාට කය පුතජන කෙනාටත් මේ කය තියෙන බව පේනවා. නමුත් පුතජන කෙනාටවත් තියෙන්නේ නෑ. පුතජන කෙනාටවත් හිතම හිත එහෙම තියෙන බව පේන්නේ නෑ. ඒක පැහැදිලි කරනවා ඊළඟට කොහොමද? යංචකෝ ඒතම් විත්වේ උච්චිත චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි. නමුත් මහණෙනි මේ චිත්ත විඥාන මනස කියන එක සංසත්‍යාච දිවසස්සච්ච අඤ්ඤේ දේ පඤ්ඤති අඤ්ඤා නිරුච්චති. සේතා වික්‍රේ පක්කටෝ අරඤ්ඤේ පවනිය චරමානෝ සාකං ගණ්ණාති තං මුංචිත්ව අඤ්ඤං ගණ්ණාති තං මුංචිත්ව අඤ්ඤං ගණ්ණාති එවමියෝ කෝපි යමිදං මුංචිති චිත්තං ඉතිපි මනෝ ඉති විඥානං ඉතිපි තං හත්‍යාජ දිවසස්සච්ච අඤ්ඤදේව උපජ්ජති අඤ්ඤනිරුච්ඡති වාක්‍යතරස් පැහැදිලි කරනවා මේ චිත්ත මනස විඥානය කියලා යමක් ඇද්ද මේක දිවා කාලේ යමක් සාස්ත්‍රිය යමක් උපදිනවද වෙන එකක්මයි උපදින්නේ වෙන එකක්ම නිරුද්ධ වෙලා යන්නේ හරියට වනයේ සැරිසරන වඳුරෙක් එක අත්තර අතහරින අනිත් අත්ත අල්ල ගන්න අපිටසාරයි. ඒ වගේ ස්වභාවය. ඒක නිසා පුතජන කෙනා මේ කය මම කියලා ගත්තට කමක් නැහැ. මොකද කයේ කාලයක් තියෙන බව පේනවා. නමුත් හිතේ පේන්නේ ඒ නිසා පුතජනයට කියනවා මේ හිත මම කියලා ගන්න එපා. එතකොට මෙතෙන් එනකම් බුලාගිතනාස්මිය වදායි පුතජන කෙනාට මේ ලෝකයේ තුල පුතජන සාමාන්‍ය දකින්න විදිහත් පුතඥණයට ඒ දකින්න න්‍යායයට වඩා මේ න්‍යාය ප්‍රඥා දකින්න එක හොඳයි කියන එක තමයි ඉස්මතුලේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සත්‍ය වික්‍රේ සුත්තමාර්ය ශ්‍රාවකෝ භාණය සුත්තමාර්ය ශ්‍රාවකයා පටිච්චසමුප්පාදන් යේ සාදුකම් යොනස මනස කරවතිනි. සුත්තමාර්ය ශ්‍රාවකයා අර කිසිදයක් නෙමෙයි ඉස්සෙල්ලා පැහැදිලි කරපු කිසිදයක් නෙමෙයි මෙනි කරනවා කියන්නේ. උන්වහන්සේ ශ්‍රාවකයන් මෙනි කිරි මොකද්ද? ඉතිමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති මස් නිරෝධ ඉදං නිරුද්ධති. මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. මේ උපදින කල්ලි මේ උපදිනවා. මේ නැති කල්ලි මේ නැත. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වෙනවා. යදිදං අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය කලායතනං කලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය කන්නා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය බහෝ බහෝ පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසෝ සම්මුතිය හෝති ඒ මේ නිරෝධෝ හෝති කියලා මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ අවිද්‍යාවේ සමුදයත් අවිද්‍යාව මුල් කරගෙන පටිච්චසමුපාද සමුදයත් එතනම අවිද්‍යාව නිරෝධයෙන් පටිච්චසම්ප නිරුද්ධ වෙන ආකාරයත් ආර්ය න්‍යායට අනුව දකින්න ආකාරය බුදුරණන් වහන්සේ පැහැදිලි ශ්‍රාවකයා ඒවම් පස්සම් මිත්‍ය සුතෝ ආර්ය ශ්‍රාවකෝ. මෙන්න මේ විදිහට දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයා දැන් කොයි විදිහට දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයාද? මේ ආර්ය න්‍යායේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් දකින ආර්ය ශ්‍රාවකයා. ආර්ය න්‍යායේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් දකින මේ ආර්ය ශ්‍රාවකයා රූපස්මින් පිනිපින්දති, වේදනායි පිනිපින්දති, සංඥායි පිනිපින්දති, සංඛාරයේ පිනිපින්දති, විඥානස්මින් පිනිපින්දති. ඉදජ්ජති විලාගා විමුච්ඡති මුත්තකි මුත්ති ඥානං හෝති කේනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති මෙන්න අර ශ්‍රාවකයා මේ විදියට දකිනකොට ඔහු කලකිරෙන්නේ කොහොමකටද ඔහු කලකිරෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම කලකිරෙනවා එතකොට මේ ආර්ය ශ්‍රාවකයා කුමක්ද විමසුවේ ආර්ය න්‍යායය ආරණ්‍යය හේතුඵල වශයෙන් අහු වෙනකොට ඔහුට ආරණ්‍යය තුළින් අහුවන්නේ පංචීපාදානස්කන්ධයන්ගේ සකස් වීම. පංචීපාදානස්කන්ධයන්ගේ සකස් වීම අහු වුණා කියලා කියන්නේ. එහෙනම් මේ සකස් වෙච්ච පංචීපාදානස්කන්ධය තමයි කලකිරේ. ඔත් පුදජනකන කලකිරන ආකාරය බුදුරණවහන්සේ කලින් ඉක්මතු කරා. ඒ වගේම අනිත්‍යතාවත් මුලදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ විදිහටම පුදජනකන කයට කලකිරෙනවා ඒකට හේතුව කය තියෙනවා විනාශ වෙනවා ප්‍රේණ නිසා නමුත් පුතඥන කෙනා මේ චිත්ත මනස විඥානය කියන දේ කලකිරෙන්නේ නැහැ ඒව ගැන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන පුතඥයට මේ කය නම මම කියලා ගන්න කියන මොකද කය තීර කාලයක් තියෙනවා පේනවා නමුත් සිතේම තියෙනවා කියලා පේන්නේ නැහැ මේ සිත දිවා කාලේ හටගත්ත එක නෙමෙයි රාත්‍රී කාලේ ඒ එකේ හටගත්ත බේන වෙන නිරුද්ධවන්නේ මෙන්න මේ විදිහට අනකක්ම හට ගන්නවා අනිකක්ම නිරුද්ධ වෙනවා එතකොට ඒ සිතෙහි විවිධ විදියට හරංකල් පොස්සේ මේක තියෙන්නේ. ඉතින් පුතඥයට කියනවා ඒක මම කියලා ගන්න එපා කියනවා. අර මම කියලා ගත්තට කමක් නැහැ කියනවා. ඊළඟට ආර්යසාවකයා දකින්න න්‍යාය කරනත් පැහැදිලි කරනවා මේ පටිච්චසමුප්පාදේ තමයි නුවණින් ඉමසන්නේ කියලා මේ ආර්ය න්‍යායෙම එතන පැහැදිලි කරනවා. හැබැයි එතන ආර්ය න්‍යාය පැහැදිලි කරලා පටිච්චසමුප්පාද ධර්මය නෙමෙයි එතන කියන්නේ අපි දන්නා විඥා සංකාර විඥාන කියන කාරණාව නෙමෙයි ඉස්මතු කරන්නේ. එතන ඉස්මතු කරන්නේ මොකක්ද? සුඛ වේදනීය භික්ඛවේ පස්සං පටිච්චුප්පජි සුඛ වේදන. සත්‍යව සුඛ වේදනීයස්ස පස්සස්ස නිරෝධා යම් සත්‍යං වේදිත සුඛ වේදනීය පස්සං පටිච්චුප්පන්න සුඛ වේදනාසා නිරුද්ධති සාවුප් සමෝති. එතකොට ඔහු දැනගන්නේ මොකද්ද? මේ විදිහට ආරණ්‍යය ඉමසනකොට සැප වේදනාව හටගන්නේ සැප වේදනාවට අදාළපත් නිසා. ඒ තමයි ස්පර්ශය. ඒ ස්පර්ශ නිරුද්ධුනහම ඒ සැප වේදනාව නිරුද්ධලා යනවා. ඒ වගේම දුක් වේදනාවත් ඒ වගේමයි. අදුක්කම සුඛ වේදනාවත් ඒ වගේමයි. දුක් වේදනාවට අදුක්කම සුඛ වේදනාවට යම් විශේෂයකින් ස්පර්ශයක් හේතු වෙනවාද? ඒයින් තමයි මේ වේදනාව හටගන්නේ. ඒ හේතු නැතුනම් මේක නැති වෙන බව දැනගන්නවා. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ ඒ ආරණ්‍යය මුල් කරගෙන මේ වේදනාව ස්වභාවය දකින්න ආකාරය පැහැදිලි කරනවා. එතකොට ඔහුට අහු වුණා එහෙනම් ස්පර්ශයේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේ පැවැත්ම තේසා පිබහට කොයි වගේද? දෙන්න කට්ටානම් සංගට්ඨ සමුදානම් උස්මා ජායති. තේජෝ අපි දිබ්බති. මෙතන පැහැදිලි කරනවා මේ ලී කැලේ එකක් එකට ගැටුනහම උණුසුම හට ගන්න. ඒ උණුසුමෙන් ගින්න හට ගන්න. අන්න ඒ උණුසුමෙන් ගින්න හට ගන්නවා වගේ ඊළඟට පැහැදිලි කරනවා මේ ලී දෙක අයින් කරාට පස්සේ සත්‍ය උස්මාසා නිරුද්ධ වෙනවා. උණුසුම නිරුද්ධ වෙලා යනවා. සංසිඳෙනවා. අන්න ඒ වගේම ඊළඟට උණුසුම සංසිඳිච්ච නිසා ආයෙ ගින්න හටගන්නේ නැහැ. එතකොට ගින්න හට ගන්නවා කියන කාරණාවට ප්‍රත්‍ය වුණා උණුසුම උණුසුම හටගත්තේ අර පීකල් දෙක එකලදිලි. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අන්න ඒ වගේ තමයි මේ සැප වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය නිසා සැප වේදනාව හට ගන්නවා. දුක් වේදනාවට හේතු වෙච්ච ස්පර්ශ දුක් වේදනාව හට ගන්නවා. අදුක්කම සුඛ වේදනාවට හේතු වෙච්ච අදුක් වේදනාවට ගන්නවා. ඒ හේත ඇති වුණාම ඒ කාරණාව නිරුද්ධ වෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මේ විදිහට ආරණ්‍යය ඔස්සේ මේ කාරණාව දකිනකොට ඒවම් පස්සම් වික්‍රස්තුවාරී ශාවකෝ. මෙහෙම දර්ශන ස්වචාර ශාවකය. පස්සේ පිනිපින්දති. වේදනාය පිනිපින්දති. සංඥාය පිනිපින්දති. සංඛාරය පිනිපින්දති. විඥානස්ස පිනිපින්දති. නිබ්බිදං විරජ්‍යති විරාගාය මුච්චති විමුක්තස්මින් විමුක්තිමති ඥානං හෝති සීනාජාති සිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයන් නාපරං ඉස්සතය පජාන ඔබ මොකටද කලකිරෙන්නේ ස්පර්ශයට කලකිරෙනවා වේදනාවට කලකිරෙනවා සංඥාවට සංස්කාරට විඥානයට ඊට පස්සේම කලකිරලා අරහත් වෙන බව පැහැදිලි කරනවා දැන් කලින් එකේදී පැහැදිලි කරා පංච පාද රස්කන් දැන් මෙතන රූපේ කියන වචනයක් කියන්නේ ස්පර්ශය විතරයි කියන්නේ එතකොට නම් මේ මේ දේශනා දෙක තුන අපට හිතන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. වටහා ගන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. දැන් මේක දේශනාව කියනකොට ගොඩාක් අහන්න ඕන ප්‍රශ්න, තේරුම් ගන්න ඕන කාරණා එන්නට ඇති. ඇත්තට මේක ගොඩාක් තේරුම් ගන්න ඕන, හිතන්න ඕන කාරණා තියෙනවා. පුතඥන කෙනෙක් ලෝකේ දකින ආකාරයත්, ආර්ශාවකියා ලෝකේ දකින ආකාරයත්, ලෝකේ කියලා කියන්නේ තමයි ලෝකේ ඒ වගේම ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ දකින්න ආකාරය පැහැදිලි කරන මෙතන දේශනා ටිකේ දෙවිදියක් ඉස්මතු වුණා. හැබැයි එකම න්‍යාය ආර්ය න්‍යාය දකින්නකොට පටිච්චමුප්පාද එකකින් ඉස්මතු කර අනිත් එකේ ස්පර්ශය මුල් කරන වේදනාව ගැන ඉස්මතු කරා. දැන් මේක දෙකක් වෙන්න බෑ එකක්මයි විය යුත්තේ. නමුත් එක දෙකක් හැටියට දෙවිදියකට පැහැදිලි කරා. ඊළඟට තමයි එකක පංචපාස්කන්ධය ගැන කලකින්න බවත් පැහැදිලි කරා අනිත් එකේදී රූපය අතහැරලා ඉතින් වෙනකොට ස්පර්ශය ගැන තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේකෙදී අපට තේරුම් ගන්නට හිතන්න ඕන පැති ගණනාවක් විවෘත වෙනවා. ඉතින් මේ තුලින් අපට ඇත්තටම පුළුවන්කමක් ලැබෙවි මේ කාරණා ටික අපි දව කරගන්නකොට අපට යායුතු මාර්ගය වටහාගත යුතු කාරණාව පුරුදු කළ යුතු කාරණාව ගැන ලොකු නිරවුල්කමක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේ දේශනා දෙක මුල් කරගෙන අපි පොඩ්ඩක් උත්සාහ කරලා බලමු අපිට අපේ ජීවිතේට සාගත දහම ගලපගෙන ඒ දහම තුළින් සැබෑ අර්ථය අපේ ජීවිතය තුළ ඉස්මතු කරගන්න. ඉතින් ඒ නිසා මේ දේශනාව තුළ ඇතිවෙච්ච දහම් ගැටලු මාවිත යොමු කරන්න අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. එතකොට අපිට ගොඩාක් පැති ඉවර කරගන්න පුළුවන් මේ විමුක්තිය පිණිස පෙරවන් සරණයි. පෙරවන් සරණයි අද ඒ ඔබ සමඳුන්නේ පූජ්‍යපාද ලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන වූ ඒ උතුම් ධර්ම දේශනාවට දැන් ඒ ධර්ම දේශනාව ඔස්සේ අපිට පුළුවන් ධර්ම සාකච්ඡාවකට වෙන්න මම ඉතාම ගෞරවයෙන් අද දවසේදී කැමති ජයන්ත මහත්මයාට වෙන ජයන්ත මහත්මයා ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මත කර දීපු කාරණාවන් ඔස්සේ ඔබතුමාට පුළුවන් ප්‍රශ්නකින් තවත් කාරණාවක් ඉදිරිපත් කරන්න පුළුවන් සර් ඕකේ මම සම්මදගත මහත්මයා මම තව සුළු වෙලාවකින් එකතු වෙනම් වෙනත් කල්යාණ මිත්‍රයෝට අපි පළවෙනි යොමු වෙමු තෙරුවන් සරණයි. චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමීට කැමති මම එකතු වෙන්න. තෙරුවන් සරණයි එම්තනාටම අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒ ඒ සූත්‍රය වහන්සේ පැහැදිලි කරනකොට ඇත්තටම මේ මගේ හිත දිහා බලාගෙන මම ප්‍රශ්න අහමිනුයි ඒකට සවන් දුන්නේ. ඒ එතකොට ස්වාමීන් වහන්සේ තේරුණා මේ විදිහට මේ උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙන මේ කය අපි ගන්නවා කියලා තේරුම් ගන්නයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අරුණයි ඉතිනේ චිත්තමාත්මියනේ කරුණා කළා නැවතත් ඒ පාස් චිත්ත චිත්තාත්මස්මාත්මිය කරුණා කළා ඔබ තුමිට මාර්ගයක් කරනකොටත් ඒ ප්‍රශ්නය අධිකාරී සත්‍යයක් කියන්නේ හොඳයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවට ඇහුම්කන් දීගෙන ඉන්නකොට ඇත්තටම මේ හිත දිහා බලන් ඉන්නකොට තීරණය අපි ඇත්තටම මෙහෙම නේද කරන්නේ කියලා මොකද මේ කය දැන් හුඟක් වෙලාවට ගන්නත් අපි භාවනාවකට උනත් කය ගන්නෙ මේ කයේ තියෙන අසාර බව දකින්න ඕනේ එහෙම කියලා ගන්නේ මේ කය එකක් විදියට මම විදියට ගන්නවා කියන එක තේරුණා සන්නස්ස. නමුත් දේශනාවේ අවසානයට යනකොට ඔබ වහන්සේ එතනදී පැහැදිලි කරා මෙතන දැන් ශ්‍රුතවත් ආරි ශ්‍රාවකෙක් වෙනකොට මේක රූපය කියලා ගන්න නැහැ. මෙතන ස්පර්ශයයි අරගෙන තියෙන්නේ කියලා. සන්නස්ස මෙතන අර ඝන සංඥාව බිඳින්න අපි තථාගතයන් වහන්සේ අපිට මේ රූපය එහෙම නැත්නම් මේ මම කියන්නේ ස්කන්ධ පහක ගලා යෑමක් ඇතිවීමක් නැතිවීමක් කියන එක තේරුම් ගත්ත නිසාවක් කියලා තමයි තේරුම් ගත්තේ මේ මෙතන සඳහන් කරන්නේ ස්පර්ශයයි ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියලා. සන්නස මෙය ඇත්තටම ආයතන තුලින්ම දැකිය යුතුයි කියන අදහසක් තමයි හිතට ආවේ. ඒ කියන්නේ යම්කිසි දැකීමක් ඇහිීමක් දැනීමක් දැනගැනීමක් වෙනකොට මෙවැනි සිද්ධියක් තමයි සිදු වෙන්නේ කියලා ඔබ වහන්සේගෙන් මේ ගැන තවදුරටත් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කොහොමද ආයතනයක් ඔස්සේම තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මෙතන මේ දෙවනි දේශනාවේ පස්සේ ගැන කිව්ව පළවෙනි කී රූපය ගැන කතා කරා. හැබැයි දැන් කය කියන කාරණාව අපට ගෝචර වන්නේ මූලිකව මම කියන දේත් එක්ක කුජලයට. එතකොට ඒක පුතජන කෙනාටත් ඒ කාරණාව වටහා ගන්න පුළුවන්. නමුත් ස්කන්ධ සකස් වීම කියන කාරණාවේදී නාමයට පටික සම් රූපයට අතිවචන සම්පස්කයෙන් කතා කරනකොට අපි දකින අපට අහුවෙන්නේ මගේ රූපය කියන එක බාහිර අපේ කය අපි ඇත්තටම ආධ්‍යාත්මික කියලා ගත්තට මම හිතනකොට එක්ක මට බාහිර දෙයක් මේ කය කියලා ගන්න දේ විතරක් අරගන්න නැතුව මේ නාමයත් රූපයත් අතර මේ සම්බන්ධතාවය සිදුවෙන විට විඥාන ක්‍රියාකාරීත්වයත් එක්ක මෙන්න මෙතන අල්ලගන්නට ඕනේ. එතකොට එතන අහු වෙනකොට ඔබට මේ ආර්ය න්‍යායත් එක්ක තමයි අහු වෙන්නේ. ඒකට මේ කාරණාව ආයතනයක් ඔස්සේ තමයි අහුවෙන්නේ. ආර්ය න්‍යායත් එක්ක අහුවෙනකොට අවිද්‍යාව කියන පදනමත් ඔහුට අහුවෙනවා. මේ සියල්ලක්ම අහුවෙනකොට ඔහුට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ සත්‍ය නොදැකීමේ පදනම මතයි මේ සියල්ලක්ම ගොඩ නැගුණේ. මූලිකව කෙනෙකුට අහුවෙන්නේ නැහැ සත්‍ය නොදැකීම පදනම මත මේක ගොඩ නැගිච්ච බව. ඔහුට ඉස්ලාම් ප්‍රකට වෙන්නේ තියෙන එක. ඔබට තියෙන කයක් ඒ වගේම පුතඥයාටමයි පැහැදිලි කරන්නේ කියන සිතක් ගැන. තියෙන සිතක තිබීමක් මේ පැහැදිලි කරන්නේ. තියෙන කයක බෙදලා බලන එකක අර කයට කලකිර. නමුත් ඊට වඩා තියෙන සිත ගැන බලන කලකිරෙන්න පුළුවන් කියලා. මොකද කය තියෙනවට වඩා ඉතාමත් අඩුවෙන් සිත තියෙනවා. හැබැයි එතනත් පැහැදිලි කරේ තියෙන එක ගැනමයි පුතඥයාට දකින්න ඕන දර්ශනය. පුතඥයා දකින්න පුතඥයාට කාරණා කියන්නේ. කය මම කියලා ගන්න මොකද කය තියෙනවා කියනවා හිත කොහොමද තියෙනවා කියලා හිතවම කියලා ගන්න එපා කියන පුතත් ජන කෙනාට. ආර්ශාවකයා කතා කරනකොට මේ කය හිත කියන කාරණා ඔක්කොම අතහැරලා එයාට කතා කරන්නේ පටිච්චසමුප්පාදයත් එක්ක දැන් කය හිත කියන කාරණා ගත්ත තැනම තියෙන මගේ කයක් මගේ හිතක් කියන එක. පටිච්චසමුප්පාදයත් එක්ක ආරණ්‍යය ගලපනකොට මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යායත් එක්ක මගේ කයක් මගේ හිතක් කියන කාරණාව නෙමෙයි අහුවෙන්නේ අවිද්‍යාව සත්‍ය නොදකන පදනම නිසා ගොඩනැගිච්ච දෙයකට මම මම කියලා දාගත්ත එක. ඒතර මම කියලා දාගත්තේ සත්‍ය නොදකින් පදනමත් එක්ක ගොඩනැගිච්ච පංචමස්කන්ධය. අන්න එතකොට සත්‍ය දකිනකොට මේ ගොඩනැගිච්ච පංචමස්කන්ධයන්ට මම කියලා දාගන්න බැරි වෙනවා. අන්න ඒකයි ඒකට කලකිරෙන්නේ. එහෙනම් මේ ආර්ශාවකය දකින්න කෝණයත් පුතජනය දකිනකොට මේකේ මොකටද? ඒ කියන්නේ ආර්ශාවකයට එන්නට එනවා. අපි පුතඥන කෙනා දකින මානසිකත්වයේ මුලින් පටන් ගත්තට ඊට පස්සේ අපි අනිවාර්යයෙන් යොමු වෙන්න වෙනවා මේ ආරණ්‍යය යටත් යන දර්ශනයට. ඒකට යොමු වෙච්ච තැනදි තමයි අර්ශාවකේ දකින්න වන කෝණෙට අපේ හිත යොමු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් ආයතන ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි අපට තේරුම් ගන්න තියෙන්නේ. එතනදී මේ අවිද්‍යාව පැත්ත කරගෙන හටගන්න මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයේ ස්කන්ධ පහයි ක්‍රියාකාරීත්වය වටහා ගන්නට වෙනවා. ඊළඟට ස්වාමීන් ඔබ වහන්සේ දැන් මේ ප්‍රශ්නේ පිළිතුරු වශයෙන් දෙනකොට කියනවා මේ නාමය පටිග සම්පස්සයත් රූපය අධිවචන සම්පස්සයත් කියලා ඒ විදිහට කියන්නේ අපි ඒකේ අනිත් පැත්තට සමාලාට අහලා තියෙනවා ඒ කියන්නේ පට නාමයේ අධිවචන සම්පස්සේ හැටියට රූපේ පටික සම්පස්සේ හැටියට සොන්නාස ඒ ගැනත් මට පැහැදිලි කර දෙන්න මේ ඊට අමතරව අපේ හඳුනේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කළා දැන් ප්‍රත්‍යක්ෂණ පුද්ගලෙක් මේ ධර්මයට යොමු වෙච්ච පුතග්ගන පුද්ගලයාට මේ සූත්‍ර දේශනාව මේ ආකාරයට සඳහන් කර තියෙන්නේ ඒකට යම් එතනින් පටන් ගන්න කෙනා ආර්ය ශ්‍රාවකෙක් හැටියටපත් වෙනකොට ඒ දැකිය යුතු ආකාරය වෙනස් කියලා. කිසියම් කෙනෙක් තමන් හදිසි වුණොත් ස්වාමීන් වහන්සේ මේ ආර්ය ආර්ය தත්ත්වය ගැනම කතා බහ කරන්න එහෙම නැත්නම් ආර්ය தත්ත්වය ගැනම මනස පවත්වන්න ඒනු තානියක් වෙන්න පුළුවන් අපේ හැමෝටම. තේරුම් සරණයි. ලාවකයේ පටික සම්පස්සේ රූපකය නිවන සම්පස්සේ කියන එක පැහැදිලි කරන්න උදාරාංශේ මහා නිදාන සූත්‍රය. එතකොට වෙන තැනකදී ඔය කාරණාව ඉස්මතු වෙන්නේ නැහැ. ලාමයේ කායයට කිසිලාවක් අධිවචන සම්පස්සයක් ලාම ලාමයක් කියන්නේ පටික සම්පස්සක එක්ක සිදුවෙන එක. රූපය කියන එක අධිවචන සම්පස්සයක් එක්ක. මොකද දැන් නාමය කියලා ගන්න තැනදීම නම් කිරීමක් ඔස්සේ යන්නේ අධිවචනය දීමක් ඔස්සේ යන්නේ. එතකොට මේ දෙකම එක හා සමානයි. රූපය කියනකොට මේක පටික සම්පස්සයකට යමු වෙන එකක්. එතකොට නාමය කියන එකට අධිවචන සම්පස්සයක් නෙමෙයි සිදුවේ. ඒ නාමයට පටික සම්පස්සයක්මයි. රූපයකට අධිවචන සම්පස්සයක්. මේක වෙන කිසි තැනක දේශනාවේ ඉස්මතු වෙන්නේ නැහැ. මේ මහාන සතුටි තමයි මේ කාරණාව ඉස්මතු වෙන්නේ ආයතනය කියන කාරණාව කතා නොකර මෙන්න මේ පටික සම්පස්සය අධිවචන සම්පස්සය තමයි භාගිතන ඉස්මතු කරන්නේ. ඊළඟ කරණාව තමයි මේ දැන් කෙනෙකුට ඇත්තටම ආර්ය ශ්‍රාවකත්වය කියන කාරණාව කෙනෙකුට ඉස්සල්ලාම යන්න බෑ මූලිකව අපි යම් කිසි තැනකින් පටන් ගන්න ඕනේ හැබැයි පටන් අරගෙන අපි එතන ඒ ස්වභාවය අපි දැනගන්න ඕනේ මේක මෙතන විතරයි මෙතනින් එහාට අපිට තව යමක් පුරුදු කරන්න තියෙනවා අන්න ඒ දෙයටයි පුරුදු කරන්න යමු වෙනට ඕනේ. ඒකට ආර්ය ශ්‍රාවකත්වයේත් යමු යේ පිණිසද යමක් පුරුදු කරන්න තියෙන්නේ. අන්න ඒකට යමු වෙනට ඕනේ. එතකොට එහෙනම් අපි අනිවාර්යයෙන්ම අර මූලික කාරණාව අපි තේරුම් අරගෙන තේරුම් අරන් පුරුදු කරන්න ඕනේ. තේරුම් අරගෙන පුරුදු කරලා ඊට පස්සේ අපි මේ තුල හොයන්නට ඕනේ මේ ආරණ්‍යය. ආරණ්‍යය හොයනකොට තමයි ආරණ්‍යය ඒ විදිහට දකින්න පුළුවන්. ආරණ්‍යය බලෙන් මට දකින්න බෑ. ආරණ්‍යය තමාට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ දැකීමට අවශ්‍ය නුවණ වැඩුණාට පස්සේ. දැන් නුවණ වැඩෙනකන් අපි මේ ආර්යඥායට අනුව විමසීමක් කරන්න වෙනවා. හැබැයි ආර්යඥායට අනුව විමසීමක් කරන්නටත් ඒ බුදුරණවහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ සම්බන්ධයෙන් කියලා දුන කාරණා පොතට විමසලා ඉස්සරලා තේරුම් ගන්න වෙනවා. මොකද තේරුම් නොගෙන අපට ආර්යඥාය කියලා දකින්න බෑ. දැන් මම උදාහරණයක් ඇරෙට කිව්වොත් දැන් අපි අහලා තියෙනවා පටිච්චමුප්පාදයේ දැන් මේ සංස්කාර ඊළඟට අපිට මේ ගෝචර වෙන පංචීපාදනස්කන්ධ මෙන්න මෙවුවා විදර්ශනා කරන්න කියනකොට විදර්ශනා කරන වචන කීපයක් පැහැදිලි කරනවා අනිත්‍ය සංකත පටිච්චමුප්පන්න කියලා. එතකොට අපිට මේ අනිත්‍ය සංකත පටිච්චමුප්පන්න කියන වචන ටික හිතුවට අපට විදර්ශනාවක් වෙන්නේ එහෙනම් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියන්නේ මොකද්ද කියන එක. අන්න ඒක බලනකොට තමයි අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව ප්‍රකට වෙන්නේ. එතකොට අපි මූලිකව අනිත්‍ය සංකතය පටිච්චසමුප්පන්නයි කියලා හිතනවා. නමුත් අපි අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියන ස්වභාවය ප්‍රකට වුණාට පස්සේ අපි මේ දැකපු න්‍යායයේ අර විචාරක කිරීමෙන් අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව දකින්නට වඩා ඒකේ අරුතත් එක්ක දැක්ක දෙයක් වෙනවා. දැන් අපි හිතමු අපිට ඔන්න වේදනාව කියන කාරණාව ප්‍රකට වෙනවා. දැන් ဒုတိ ය ඥානසුත් ဒုတိ ය අසුසුත් පැහැදිලි කරේ කියන්නේ. ඒතර වේදනාව කියන කාරණාව ප්‍රකට වෙනකොට අපි මේ වේදනාව ඇති වෙච්ච හේතුව හොයනකොට එතකොට වේදනාව ඇති වෙච්ච හේතුව අපි හොයන්ගෙනකොට අපට ඉස්පර්ශය අහුවෙනවා ඊළඟට අවිද්‍යාව මොකද මේක ඇතිවීම අපට අහුවෙනවා. එතකොට නම් වේදනාව කියන කාරණාවට බහුවේ පදනමක් නැතිවක අනිත්‍යයි කියන්නේ. බහුවේ පදනමක් නැහැ කියලා කියන්නේ ඒක හේතුවෙන් හටගත්ත දෙයක්. පටිච්චසමුප්පන්නයි. එතකොට ඒක සකස් ස්ථිතියක් සංකතයක්. එහෙනම් අපි මේ හේතුඵලය හොයනකොට අපි එහෙනම් අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව තමයි අපට අහෝනේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේ හේතුව අපි හොයන්නට වෙනවා. හේතුව හොයනකොට අපිට මේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව නැත්නම් මේ ආරණ්‍යය ස්වභාවය තමයි අහුවෙල යන්නේ. එහෙනම් මෙන්න මේ කාරණාව මූලිකව තේරුම් ගන්න අපි යන්නට ඕනේ තේරුම් ගත්තට පස්සේ තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ සැබෑවට මේ දර්ශනය ඇති කරගන්න. එහෙම නැත්නම් අපිට බලෙන් මේ දර්ශනය කරා යන්න බෑ. මූලිකව අපට ප්‍රකට වෙන තැනින් පටන්ගෙන ඒක කුමක් පිණිසද කරන්න කියලා තේරුම් අරගෙන එතනින් එහාට අපි මේ ආරණ්‍යය වටහා ගන්න වැඩ පිළිවෙලක් පුරුදු කරන්න වෙනවා. ඒකවල සරණයි. කච්චත් පවින්නාන්ස මම වැඩි ධර්මය දන්නේ නැහැ. මට කල්පනා කරලා කියන්න පුළුවන් මේ නාමකාය පටිච්චසම්පස්සයි කිය කියන එකයි රූපකාය අධිවචන සම්පස්ස කියන එකයි ඉතා සරලව තව පොඩ්ඩක් කියන්න පුළුවන් මම හොයදා මට මෙච්චර ගැඹුරට තේරෙන්නේ නැති නිසා පිරුවන් සර්ණයි පිරුවන් සර්ණයි නාමකාය පටික සම්පස්සේ රූපකාය අධිවචන සම්පස්ස කියන්නේ සාමාන්‍ය සරල විදිහට ගත්තොත් දැන් අපි හිතමු අපට යම් කිසි වස්තුවක් දකින්න ලැබෙනවා අපි හිතමු අපට මොනවා හරි වාහනයක් නැත්නම් බුදු පිළිමයක් මොකද දකින්න ලැබෙනවා. අපට දකින්න තැනදීම අපට ඒක බුදු පිළිමය කියන නිර්වචනයකට අපි යනවා. හැබැයි ඒ නිර්වචනයකට අපි ගියේ එතන බුදු පිළිම නිර්වචනය කරන්න ඒ අවශ්‍ය වූ රූපී ස්වභාවය තිබෙච්ච නිසා. එතකොට රූපකයට අදවචන සම්පස්සය. එතකොට යම් නිර්වචනයක් කිරීමකට යොමු වෙන්නේ නාමයක් නැත්නම් යම් නම් කිරීමකට යොමු වෙන්නේ පටික සම්පස්සයක් එක්ක. ඒකතරේ අධිවචන සම්පස්සයන් පටික සම්පස්සයන් කියන එක අපි අපේ මූලිකව අහුවෙන්නේ බාහිර එකක් එක්ක. නමුත් බාහිරව තිබිච්ච බුදු පිළිමය නෙමෙයි පිළිවචන එක. මගේ ලෝකේ හට ගැනීමත් එක්ක. අන්නේ හට ගැනීමත් එක්ක අපට ගොරෝසුව ලෝකයේ තුල අහුවෙන දේක නම් කිරීම නාම කායයට රූප කායයට ආදි වචන සම්පස්සයක් වෙනවා යම් කිසි දෙයකට අපි නම් කිරීමක් හඳුනා ගැනීමකට යොමු වෙනකොට ඒක අනිවාර්යෙන් නාම කායයට පිටින් සම්පස්සයක් වෙනවා ඉතින් මේක තමයි අපිට සරලවම යම් කිසි දෙයකට පැහැදිලි කරන්න පුළුවන් ඉන්නේ හැබැයි ඉතින් මේක අපට මූලිකව අහුවෙන්නේ මේ බාහිර දෙයක් එක්ක නමුත් ඒ කාරණාව බාහිර දෙයක් එක්ක යන්නේ නැතුව අපි එතනින් එහාටත් හිතන්න යොමු වෙන්න ඕනේ මේක මේ අවිද්‍යාවත් එක්ක මම කියන පදනමක් මම ගොඩනගා ගැනීම සිදුවීමත් එක්කම සිදුවෙන ක්‍රියාව තේරුම් ගන්න. ඒකවල තමයි නියමාකාරයෙන් ඒ නාමකය පටික සම්පස්සයත් රූපකය අධිවචන සම්පස්සයත් වෙන්නේ. දර්වසරණයි. දර්වසරණයි. දර්වසරණයි. පෙරවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ඒ සූත්‍රය අහගෙන ඉන්නකොටයි මේ ප්‍රශ්න වලට පිළිතුරු අහගෙන ඉන්නකොටයි අදහසක් ආවා දැන් අශෘතවත් පෘ탁ජන මට්ටමේ කෙනා මේ කය ගැන කලකිරෙනවා. එතකොට මේ අපි කය ගැන හුඟක් සමහර විට භාවනා කරලා කලකිරෙන්න පුළුවන්. අපි හිතමු දෙතිස් කුණුපේ නැත්නම් අසුබේ වෙන්න පුළුවන්, මරණය වෙන්න පුළුවන්. ඒ වගේ මෙනෙහි කරලා කය ගැන කලකිරෙනවා. එතකොට එතනින් විතරක් ඒකේ ආර්ය දර්ශනය ලැබෙනවද නැත්නම් ඒක අර අසෘතවත් පෘථග්ජන මට්ටමේ කලකිරීමක්ද කියන එක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. එතනම ස්වාමින්වහන්ස මම ඒකේ කය ගැන බලන එකේ දෙතිස් කුණුප්ප විතරක් නෙමෙයි ඊළඟට මේ කය හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියලත් බලනවා. ඊළඟට මේ තියෙන කය ඇති වෙලා නැති වෙලා කියලා බලන මට්ටමකුත් තියෙනවා. හටගන්න ඇති වෙන නැති වෙන කියන. එතනත් එතකොට තාම ආර්ය මාර්ගෙට වැටිලා නැද්ද පූර්ව ප්‍රතිපදාවේ කොටසක්ද නැත්නම් මේක තාම අශෘතවත් පෘථග්ජන මට්ටමද එහෙම නැත්නම් ශෘතවත්තාරි ශ්‍රාවක මට්ටමක්ද කියන එක මේ සූත්‍රයට අනුව තව ටිකක් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම මේ දේ කරපමණින් ආර්ය ශ්‍රාවක මිනින්නේ මොකද දැන් අපි සතිපට්ඨානය ගැන මම ගොඩක් කතා කරලා තියෙනවා සතිපට්ඨානය කියනකොට මේ අර මූලික කාරණාව පුරුදු කරපමණින් ඉන්නේ එතන ඉඳලා අපි එතනින් එහාට යොමු වෙන්නට වෙනවා ආශාවකට යොමු වෙන්නට නම් මේ දේ කොච්චර පුරුදු කළත් අපි කොයි විදියට මේක බෙදලා බැලුවත් මේක මේ ධාතු වශයෙන් නැත්නම් කුණප කොටස් වශයෙන් නැත්නම් සුද්දාස්තක වශයෙන් රූප කලාප වශයෙන් අපි කොයි විදියට බෙදලා බැලුවත් ඒ බෙදලා බලන දේ තුල අපට අහුවෙන්නේ ලෝකේ තියෙන දේකමයි. අර මම පුංචි උදාහරණයක් විතරම කියනවා මේ අර ගයක් උපමාවට අරගෙන ගයක් අපි බෙදලා කෑලි වලට කඩලා බලනවා මේකේ තියෙන උළු ටික, ලී ටික, කඩොල් ටික, වැලි ටික මේවා එක කර කර බලනවා. බලලා අපිට සංකල්පයක් වශයෙන් මේකට කලකිරෙන්න පුළුවන් මේකේ කියලා කියන්නේ ඇත්තටම පුරු දෙයක් මේ කුසල තියෙන්නේ මේ වගේ උඩුල් මෙලි gadol එකතු වෙච්ච දෙයක් ඊළඟට තවත් ඕනනම් කුඩු කරලා බලලා මේකේ තියෙන වගේ පවුල් වල ටිකක් මේක විගයක් කියන දෙයක් නැහැ කියලා අපිට කලකිරෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කලකිරීම අපි මේ තිබිච්ච එකේක කලකිරීමක්. නමුත් අපි අනිත් පැත්තට යමු වෙලා බැලුවොත් එහෙම මේ eh, උළු ටික මොකද්ද ගඩොල් ටික මොකද්ද නැත්නම් මේ කුඩු ටික මොකද්ද කියලා බැලුවොත් අපට අහපව යන්න වෙනවා මේ ගේ තිබ්බ කුඩු ගේ තිබ්බ ගඩොල් නැත්නම් ගේ හදන්න ගන්න දේ කියන දේට අපට යන්න වෙනවා අපි නම් කොච්චර බෙදලා කුඩු කරලා බලලා බැලුවත් අපට ගේ කියන සංකල්පය අපතුල දුර වෙලා නැහැ මූලිකව ලෝකෙට කලකිරෙන්නට අපට ඒක හේතුවක් වෙවි නමුත් අපට එතනින් ඉහාට පටිච්චසමුප්පන්න බව වටහා ගන්නට ඒකම සෑහෙන්නේ නැහැ එතනින් එහාට අපි පුරුදු කරන්න වෙනවා ආර්ය දර්ශනයකට යන්නට නම් මේ ආර්ය න්‍යාය හේතුඵල වශයෙන් ඉමසන්නට වෙනවා. එතකොට අපට අහුවේ යුත්තේ ඵලය කඩලා ඵලය අයින් කරන ප්‍රතිපදාවක් නෙවෙයි. අපට අහුවේ යුත්තේ ඵලය ඇති වෙන්න උපකාර වෙච්ච හේතුව. ඵලය ඇති වෙන්න උපකාර වෙච්ච හේතුව කියන්නේ ගොඩනගිච්ච ඵලය අයින් කිරීම නෙමෙයි. ඵලය ඇති වෙන්න හේතුව. අන ඵලය ඇති වෙන්නේ හේතුව හොයනකොට අපට භෞතික දෙයකින් සීමා වෙන්න බෑ. බාහිර දෙයකින් සීමා වෙන්න බෑ. ඵලය ඇති වෙන්න හේතුව හොයනකොට අපට අනිවාර්යයෙන්ම ඒකට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙන්නපු න්‍යාය හොයන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙන්නපු න්‍යාය හොයනකොට තමයි මේ න්‍යාය තුළින් තමයි මේ ඵලය ඇති වෙන්නේ හේතුවක් වෙන්නේ. එතකොට එහෙනම් ඒකට සත්‍ය පදනම නොදකීම මත මේ ආයතනයක් කියලා හදාගත්ත හැදිච්ච ආයතනයක් කියලා හැදිච්ච දේ ඔස්සේ සකස් වීම තමයි මේ ඵලය ගොඩනගන්න හේතුව. එහෙනම් අපට ඵලයේ තියෙද්දිම ඵලයේ හේතුව හෙව්වොත් ඵලයේ අස්ථා අස්ථීරත්වය දකින්න පුළුවන්. අපි හොයන්නේ හැම වෙලෙම තියෙන ඵලය අයින් කරලා කඩලා බලලා තමයි ඵලයේ අස්ථීරත්වය හොයන්නේ. මේ තියෙන ඵලයේ. අපි හේතුව හෙව්වොත් අපට මානසින් ගොඩනගාගත්ත ඵලයේ නැහැ කියලා හිතන්න දෙයක් නැහැ. ඵලයේ අස්ථිරත්වය, ඵලයේ බහුවේ නැති බව හේතු අහුවීමෙන් තේරෙනවා. සත්‍ය නොදකීම හේතුව මුල් කරගෙන පදනම් වෙච්ච දෙයක් මේ ඵලය කියන්නේ. ඉතින් එහෙනම් සත්‍ය දකිනකොට මේ ඵලය කියන කාරණාව අපව බෙදලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. සත්‍ය දැකීමත් එක්ක අන්න ඵලයේ දුර වෙනවා හේතු දුර වීමෙන්. එහෙනම් අපි මේ න්‍යායයට අනිවාර්යයෙන් යොමු වෙන්න වෙනවා. එහෙම නැතුව අපි කොච්චර කරත් අපි මේ ලෝකයේ තියෙන දේකට විතරයි කලකිරෙන්නේ. හැදෙන ලෝකය දැකලා ලෝකෙට වෙන්නේ. ලෝකෝත්තර බවට පත් වෙන්නේ. තියෙන ලෝකෙට කලකිරෙනවා. හැබැයි ලෝකෝත්තර බවට පත් වෙන්නේ. ලෝකෙන් ඈතර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි මූලිකව ඒක කරලා එතනින් නතර වුණාට වැඩක් නැහැ. එතනින් එහාදී හොයන්න වෙනවා. පටිච්චසමුප්පාදේ තියෙන සමුදේ වය සමුදේ අෂ්ටාංග මේ මේ න්‍යායත් එක්ක හේතුඵලයේ හෙව්ව දවසට තමයි අපිට සදහට මුක්තිය වෙන්නේ. මොකද මේ දේශනාවේ දෙකේම ආර්ය ශ්‍රාවකත්වයට පැමිණෙන මඟ පැහැදිලි කරනවා ආර්ය න්‍යාය කීමස්මින් සති ඉඳන් හෝති කියන. ඉමස්ස උපරිදං උපජ්ජති ඉමස්මින් අසති ඉඳන් හෝති. ඉමස්ස නිරෝධා ඉඳන් නිරුද්ධති කියන න්‍යාය හොයන්නේ. ඒක අහුවෙච්ච දවසටයි අපිට බහැවටම මේ සකස් වෙන ස්කන්ධයට කලකිරිලා ඒ නිදහස් වෙන්නේ. එතකොට සකස් වෙන්නේ ස්කන්ධයන් අවිද්‍යාව පදනමින් සත්‍යම දැකීමෙන් සත්‍ය දකිනකොට එන ස්කන්ධ සකස් වෙනට අවශ්‍ය හේතු දුර වෙලා යනවා. එතකොට එන නිවෙනවා. ඉතින් මේ ප්‍රතිපදාව අපි පුරුදු කරන්නට වෙනවා. එතනින් එහාට ආර්ය ශ්‍රාවකත්වයට යොමු වෙන්නට ආර්ය ශ්‍රාවකත්වයට යොමු වෙලා මේ පිණිස නිවි පිණිස මඟ ඇති කරගන්න. ඒක වස්තරණයි. පෙරවන් සරණයි බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ එතනම තව පොඩි දෙයක් දැන් එතකොට මේ පවතින කයක් නැත්තම් මේ තියෙන කය ඇති වෙලා නැති වෙනවා අනිත්‍යයි එහෙම නැත්තම් මේ කය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන්. එතකොට වහන්සේ පෙන්වන විදිහට මට හිතෙන්නේ මේ මට්ටම මදි කියලා මේ කයේ සමුදයක් දකින්න ඕන කියලා. එතනම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි මේ සමුදයක් නේ බලන්නේ. කය ඇති උනේ මේ කෙස්ලම් නියදත් සම්මස්නහර මේ දෙතිස් කුණපහින්ද. ඒතකොට කයයි සමුදරිකයි බලනවා නේද? එහෙම නැත්නම් මේ කය ඇති උනේ පටවියාපෝ තේජෝ වායු. නැත්නම් රූප කලාප. එහෙම නැත්නම් අටවිසි රූප නිසා නේද? දැන් මේ සමුදයක් නෙවෙයිද බලන්නේ. එතකොට එතන පටිච්ච සමුප්පාදේ නැද්ද? එහෙමනම් ඊටත් වඩා වෙනස් ස්වභාවයක්ද මේ අදහස් කරන්නේ කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. මුලත් ඒ කාරණා විස්තර කරද්දිම හිතුණා දැන් මෙහෙමත් කෙනෙකුට හිතන්න පුළුවන් නේනම් මේ දැන් මේකේ නම් අපි මේ සමුදයක් නේ බලන්නේ කියන එක. නමුත් ඇත්තටම අපි සමුදයක් බලනවා නෙමෙයි සමුදේ වුණා කියලා සංකල්පනාවක් අපි හරියටම සමුදයක් කියන කාරණාව දැන් අපි පොඩි උදාහරණයක් හිත බැලුවොත් හටගන්න හැටි අහු වෙන්න තිබෙන්නේ. එහෙනම් අපිට පේන්නට ඕනේ මේ කෙස් වලින් ලොම් වලින් නියදත් වලින් මේක හටගන්නේ. සාමාන්‍ය නික සරල වැඩි දෙයක්. අපි අර කල්පනාවක් විතරයි කරන්නේ හිතිල්ලක් විතරයි. අනිත් එක තමයි අපි මේ කරන ඒ කියන්නේ අපි ගත්ත මේ මූලිකව කය කියලා ගත්ත දේ මම මට ඇතිවෙච්ච කයක් බලන්න. එතකොට එතන අපි අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන මොන විදිහට වැටුවත් අපි වඩනදී මමම කරන දෙයක්. මමම සංකල්පනාවකින් දාන දෙයක්. ඒ විදිහට බැලුවට කවදාවත් ආත්ම දෘෂ්ටියකට එන්නේ නැහැ. හැබැයි අපට ලෝකයට කලකිරන්න පුළුවන්. මොකද එතන අහු වෙන්නේ නැහැනේ අපිට මේ මම හටගත්ත අපිට මම කියලා හිතෙන්නේ බාහිර කය නේද? එතනම අපි මේ ආධ්‍යාත්මික කය ආධ්‍යාත්මික කය කියන්නේ මම හිතාගත් එකක් එක්ක. අපි හරියට බැලුවොත් මගේ කල්පනාවකින් මට කය ගෝචරය වෙන්නේ. ඒකට මම මට කල්පනාවකින් ගෝචරන කය වාස්තවයි. මම හිතන කයක්. ඒකට අපි ඒක තමයි මෙතන බලන්නේ. මගේ හිතේ නැත හැට පේන එක. එතකොට මේ හැමදේම බාහිර දෙයක් ඔස්සේ බලන්න. අපට අහුවෙන්නට ඕන හිතක් මේ ආයතනයක් ක්‍රියාකාරීත්වයක් එක්ක මේක සකස් වෙන ආකාරය. දැන් ආයතන ක්‍රියාකාරීත්වය කියනකොට රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහසය, අරමුණයි කියන බාහිර දේ ඉස්සරහ නෙමෙයි. ආයතන ක්‍රියාකාරීත්වය කියනකොට ඇසත් රස වේදනට වඩා කනත් නාසයත් දිවත් කයත් මනසත්. මේ දෙකම ප්‍රතිකර ගන්නට ගැනීම වේදනට. දැන් අපි හැම වෙලෙම බලන කාරණා තුළ අපට අහුවෙන්නේ අපිට රූපය සත්‍යය ඥානය සත්‍යය කරන දරුණක් විතරයි. එතකොට අපි අගත්‍ය තියෙන එක වේදන බලන්න තියනවා කියලා ගත්ත තියෙන්නේ. එහෙනම් රූපයක් සත්‍යයක් ඥානයක් සත්‍යයක් පහක් අරමුණක් උනේ ඇසක් කරන්නාතය දිවක් ප්‍රයත්නසක් තියනවා කියලා ගත්ත නිසා. එහෙනම් ඇසක් කරන්නාසය දිවක් කයක් මනසක් තියනවා කියලා ගත්තේ ඇයි කියන කාරණාව යන්න වෙනවා. අන්න එතකොට තමයි මේ ආධ්‍යාත්මයත් එක්ක බලන්නේ. එහෙම නැත්නම් මේ වරණ හැම දෙයක් තුළම තියෙන්නේ අපි මේ ආධ්‍යාත්මේ ගොඩනගාගෙන බාහිරකුත් තියනවා කියලා හිතාගෙන තියෙන බාහිර තියෙනවාත් එක්තරයි. ඒ නිසා හැබැයි මූලිකව අපට අර දෙක කරන්න ඕනේ. මොකද මූලික වේදී පුරුදු කරන කරන්නට ඕනේ. හැබැයි එතන ඒකම පුරුදු කරා කියලා ඉතින් එහාට යන්නේ නැහැ. අපි මේ කාරණා හොයන්නට ඕනේ. මේ කාරණාව හෙව්වොත් තමයි අපිට අනිවාර්යෙන් ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙන්න පුළුවන්. නැත්තම් කවදාවත් ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි බාහිරව කියන අපිට අපගලෝ අපිට ගෝචරන බාහිරයි කියන පැත්ත වෙන්න කලින් ඒ කියන්නේ ඒකත් හොයන්න ඕනේ. නමුත් ඒ ඒක ඇතිවෙන්නේ මේ ආධ්‍යාත්ම කියලා ගත්ත නිසා බව තේරෙන්න ඕනේ. ආධ්‍යාත්ම කියලා ගත්තේ ඇයි කියලා බලන්නට ඕනේ. අන්න එතකොට එහෙනම් අපිට මේ අවිද්‍යාව කියන කාරණාව වෙනවා අධ්‍යාත්මයක් ගන්න හේතු වෙච්ච පදනම වෙනකොට අවිද්‍යාව වෙච්ච තැනදී එනවා අන්න එතකොට තමයි මේ සකස් වීම වෙන්නේ එතකොටයි සැබෑවටම පංචමාස්කන්ධ ගැන කලකිරෙන්නේ එතකන් අපට තියෙන දෙයකට කලකිරනවා මිසක් සකස් වෙන දෙයකට නෙමෙයි කලකිරෙන්නේ දරුවන් සරණයි සත්‍ය දරුවන් සරණයි දරුවන් සරණයි සයන්වංශ ස්වාමීන් වහන්සේ ඒ ඔස්සේම එතනකොට ස්වාමීන් වහන්සේ මේ වංශ ආර්ය ශාවකයේ කියන ආර්ය පුත්‍රයෙක් බවට පත් වෙනවා කියන දේ සඳහන් වුණා. එතකොට ඒ ආර්ය පුත්‍රයෙක් බවට පත්වීමක් කියන්නේ සෝතපන්න වීම කියන කාරණාව නම් මම වෙන මේ වගේ දෙයක් ස්වාමීන් වහන්සේ වෙනත් තැනකින් අහපු දෙයක් හරි දැකපු දෙයක් හරි අපේ අසන්නෙක් අපිට මොකද තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අසන්න වෙනුවෙන් මම මේක වහන්සේට ප්‍රකාශ කරනවා මේ කියවනවා වහන්සේ මට අපිට ඒ වෙනුවෙන් මේක පහදා දෙන්න මේ ගුවන්විදුලියෙන් සමරණය කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ. ඒ අහන ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කෝ ආයතනයන් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් නොදකින්නේ අනුරෝම ශාන්තිය නොලබයි. යම් කිසි කෙනෙක් එම ආයතන අනිච්ච දුක අනාත්ම වශයෙන් දකින්නේ නැත්නම් එයා අනුලෝම ශාන්තිය ලබන්නේ නැහැ කියලා අනුලෝම ශාන්තිය නොදකින්නේ සම්‍යක් න්‍යාමය සම්‍යක් න්‍යාමය කියන වචන තියෙන්නේ නොලබයි සම්‍යක් න්‍යාමය නොදකින්නේ ආර්යසාවිතික නොවේ කියලා සවනස මෙන්න මේ කාරණා පැහැදිලි කරගන්න කැමති කොහෙන් ගත්තද කියලා සඳහන් වෙලා නැහැ මේ විශේෂයෙන් මේ අනුලෝම ශාන්තිය සහ සම්‍යක් න්‍යාමය යන වචනයන් යොදා දෙන තියෙන ආකාරය දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ හැකියාවක් තියෙනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඒ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකාය හතර චක්ක නිපාතේ අනිච්ච සූත්‍රය. එතන තමයි දේශනාව පැහැදිලි කරන්නේ. එතන පැහැදිලි කරනවා නිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොදකින්න කෙන අනුලෝම කන්තියට නොපැමිණි. අනුලෝම කන්තියට නොපැමිණි කෙන ඒ කියන්නේ නිත්‍ය වශයෙන් නොදකින්න කෙන අනුලෝම කන්තියට පැමිණෙන්නේ එයා සම්මත්ත ඥානයට පැත්ත ගන්නෑ. සම්මතනල පැටගත් නැති කෙනා මේ මාර්ගයට එන්නේ නැහැ. ඒ කියන්නේ සෝතපන්න හෝ සකදාගම අනාගම රැඳෙන්නේ නැහැ. එතකොට එහෙනම් ආර්ය ශ්‍රාවකයා කියලා නිවැරදිව කතා කරනකොට අපි සෝතපන්න කෙනාට දැම්මොත් එහෙම එතනින් මෙහා එහෙනම් සෝතපන්න කෙනාගේ මෙහා සිදුවෙන දේ තමයි ඉතුරු ටික. සෝතපන්න වෙන්නට එතනින් මෙහා ප්‍රතිපදාව කාරණා සිදුවෙන්නට ඕන. දැන් ආර්ය ශ්‍රාවකේ අට අටක් ගත්තට පස්සේ ආර්ය ශ්‍රාවකයා මේ සෝතපන්න මාර්ගිනේ ගැන කතා කරන්න එනවා. එහෙනම් සෝතපන්න මාර්ගයට යන්නට නම් අනිවාර්යයෙන් මේ මූලික ටික ගැන අනිත්‍ය දුකනාත්ම වශයෙන් තේරෙන්නට ඕන ඊළඟට අණ්ඩෝම කන්තිරමණයට ඕන සම්බන්ධන වැඩ ගන්නට ඕන. අන්න එතකොට තමයි යා ආර්ය ශ්‍රාවක කන්තිර කැමති. එතකොට එහෙනම් ආර්ය ශ්‍රාවක සෝතපන්න වෙන්නේ. ඒතර සෝතාපන්න ඵලයේ සාක්ෂාත් වෙන්නට එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ පිළිබඳව නෝනින් විමසන්න වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව නෝනින් විමසනවා කියලා කියන්නේ මම ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියන ඒක අපි වචනයකින් විතරකින් සීකරන එක විතරක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය කොහොමද කියන බව හේතුඵල වශයෙන් අහු වෙනට ඕන. හේතුඵල වශයෙන් අහු වෙනකොට අන්න හේතුවත් ඵලෙන් ඔබට ප්‍රකට වෙනවා මේ පටිච්චසමුප්පාද න්‍යාය. පටිච්චසමුප්පාද න්‍යාය හොඳට නිරවුල් වෙනකොට අනුලෝම කන්තිරම් වෙනවා. එතකොට සැබෑවට සම්මත නියාමයට බැස ගන්නවා කියලා කියන්නේ සෝතපන්න වෙන්නට අවශ්‍ය මාර්ගයට ආවා. හැබැයි සෝතපන්න වෙන්නේ සම්මතන බැසගත්ත කෙනාට. නිවැරදි ප්‍රතිපත්තියට ආවා. ඒ අනුමකන්තියට ආව නිසා. අනුමකන්තියට ආවේ මේක හේතුපරවතෙන් නිවැරදි අහුවෙච්ච නිසා. ස්වාමීන් වහන්සේ අනුමකන්තිය කියන්නේ අනුලෝම කන්ත්‍රය කියන්නේ දැන් අපි හිතමු ද පටිච්චසමුප්පාද අපි දන්නවා වචන ටික. මේ පටිච්චසමුප්පාද වචන ටික අපට අන්‍යෝන්‍ය සත්‍ය වශයෙන් ඉරවුල්ව ගැලපෙන. මම මේ කාරණාව සම්බන්ධයෙන් කලින්වත් මම හිතන්නේ කාරණාවක් නිට්ඨය සුප්පටි විද්දා. ඒ නිට්ඨය සුප්පටි විද්දා අනුලෝමකන්තිය කියන මෙන්න මේ කාරණා දෙකම ඉස්මතු වෙන්නේ මේ කමා තුලින් මේ පටිච්චසමුප්පාද න්‍යාය තමයි අනිච්ච දුක්ඛනාත්ම ස්වභාවය මේ පටිච්චසමුප්පාද මේ ස්වභාව ස්වභාවය දැකලා නැහැ. නමුත් තමා තුළින් මේක නිරෝධ කරගන්න තියෙනවා. හේතු ප්‍රත්‍ය වශයෙන් මේක අන්‍යෝන්‍ය වශයෙන් සිදුවෙන ආකාරය. දැන් දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ පටිච්චසමුප්පාද අපි දකින කෝණය අනුව අපට අතීතනාගත කාලයත් ඒකට දැම්මොත් එහෙනම් අපට පටිච්චසමුප්පාදයේ වරදිනවා. එතකොට නම් ඒක නිවර්ත තේරුම් ගැනීමක් නෙමෙයි. නිවර්ත තේරුම් ගන්න එහෙනම් අතීතනාගතයට යන්නේ නැතුව වර්තමානයේ තුල මේ සිදුවෙන ක්‍රියාව සම්බන්ධයෙන් නිරවුල්කමක් සමාන්ට ඇති වෙන්න ඕනේ. මේ නිරවුල්කම කියලා කියන වචන ටික තේරුම් ගැනීමක් නෙමෙයි. මේ අන්වන පත්‍යත් එක්ක නිවර්ත තේරුම් ගැනීම. අන්න එක තමයි අරලෝම කතියේ. එතකොට එහෙම තේරුම් ගත්ත කෙනා අනිවාර්ය සම්මතය වැට ගන්නවා. ඒ කියන්නේ යා ඒක සත්‍ය වශයෙන් තේරුම් ගත්ත නිසා එයා මේක දකින්න යමු වෙනවා. දැන් සද්ධානුසාරි ධම්මානුසාරි කියන ගැන විස්තර කරනකොට සම්මන්ත්‍රණය වැදගත්තා කියලා විස්තර. ඒතර සම්මන්ත්‍රණය වැදගත්තා කියලා කියන්නේ එහෙනම් මෙයා මේ දකින්න ඕන මාර්ගයට යමු වෙනවා. ඇයි යාට මේ නිකනිදව? අන්න දකින්න ඕන මාර්ගයට යමු වෙච්ච එක නේද දකින්න. දකින්න වැඩ පිළිපොත්තු කරනවා. අන්න එතකොට ආර්ථාවකර්තයේ සසතමන ඵලයටපත් වෙනවා. ඒක දැකීමත් එක්ක. නිවැරදි දැකීමත් එක්ක. එහෙනම් මේක දකින්න කලින් ඒකට ජවල් කරගන්න එනවා. මම උදාහරණයක් හැටියට පැහැදිලි කරනවා. මම ඔබ සාමාන්‍ය සරල උදාහරණයක් හැටියට පැහැදිලි කරනවා අර ගණිත ගැටලුවක් උපමා කරලා. දැන් අපි හිතමු මේ යම් කෙනෙක් කොට මේ අනුකලනී ගානක් අනුකලනී ගානක් දකින්න ලැබෙනවා. අනුකලනී ගාන දකින්න ලැබෙනවා පොඩි කාලේ ඉඳලා ගණන් ඉගෙන ගත්ත නැති කෙනෙකුට. අනුකලනී ගාන දකිනකොටම එයාට චිත්‍රයක් විතරයි. එයාට චිත්‍රයක් විතර ඉඩ කැලේක් ඉලක්කන්ටයක් ඉංග්‍රීසි නෝටයක් විතරයි. එයාට ඒක ගැටලුවක් නෑ. එයා න්‍යාය දන්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් මේ අනුකරණය න්‍යාය ඉගෙන ගන්නවා. මුලින් ඉඳලම ගණිතය ඉගෙන ගන්න න්‍යාය ඉගෙන ගන්නවා. එයාට අරක දකින්න දකින්නකොටම ගැටලුවක්. හැබැයි ගැටලුවක් කුනේ ඇයි? න්‍යාය දැකපු නිසා. න්‍යාය තේරුම් ගත්ත නිසා. න්‍යාය තේරුම් ගත්ත නැතිනම් න්‍යාය ඉගෙනගෙන තේරුම් ගත්ත නැතිනම් යාට ගැටලුවක් ඉන්නේ. එතකොට යාට ඒ ගැටලුව ලියන්නට න්‍යාය මත පදනම් වෙලා ගැටලුව ගැන හිතන්න වෙනවා. එතකොට න්‍යාය මත පදනම් කරලා ගැටලුව ගැන හිතනකොට ගැටලුව ලෙහෙනවා. අන්න ඒ වගේ බුදුරණවහන්සේ දුන්න පැහැදිලි කරලා දුන්න මේ න්‍යායක් තියෙනවා. මෙන්න මේ න්‍යාය නිරවුල් කරගන්න වෙනවා. නිරවුල් කරගෙන ගැටලුවට බලන්න වෙනවා. ඒ කියන්නේ අපිට ලෝකයේ තුල අපේ අසකන්න ආශ්‍රිතකය මනස එක්ක මේ ලෝකෙ ගෝචර වෙනකොට මේ ජීවන ආකාරය පිළිබඳව න්‍යායත් එක්ක බලන්න වෙනවා. මේ න්‍යායත් එක්ක බලනකොට අනිවාර්යයෙන් නිරවුල් කරගත්ත කෙනා න්‍යායත් එක්ක බලන්න යනවා. ඉරවල් කරගත්ත කෙනා න්‍යායත් එක්ක බලන්න යනකොට න්‍යායට ඒ න්‍යාය මත පදනම් වෙලා මේ ගැටලුව හොයන්න පුළුවන්. අන්න එතකොට යට ගැටලුව ලිහිලා යනවා. අන්න ඒ වගේ අපිට මේ පටිච්චසමුප්පාද න්‍යාය ගැන නැත්තම් මේ හේතුඵල ධර්ම ගැන නිර්වෘල්කමක් මුලින් ඇති කරගන්න වෙනවා. ඇති කරගෙන තමයි දර්ශනයකට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් අපිට එකපාරට දර්ශනයකට යන්න බෑ. එකපාරට ආශාවක් ඇතිවෙපත් වෙන්න බෑ. මේ මූලික මූලික ටික තේරුම් ගන්න නැතුව. එහෙනම් මූලික ටික ඉස්සලාම තේරුම් අරගෙන මේ පටිච්චසමුප්පාදය ඉලවුල් කරගන්නට චින්තනය මෙහෙවන්නට ඕනේ. මොකද දැන් නිවන් මාර්ගයේ ප්‍රධානංගයේ සම්මාදිට්ඨිය. ආරෂ්ඨාංග මාර්ගය. ඒකට සම්මාදිට්ඨිය ඇති වීමත් එක්ක තමයි ආරෂ්ඨාංග මාර්ගය ඇති. සම්මාදිට්ඨිය ඇති වෙන්න ප්‍රධාන වන්නේ සද්ධර්මස්මරණ යෝනිසමනසිකාරය. එහෙනම් මේ සද්ධර්මස්මරණ යෝනිසමනසිකාරය කියන කාරණාව තමයි මේ සම්මත්ත නියාමයට නැගම් මේ තියෙන කාරණාව. ඉතින් ඉහත් එක තමයි නමුත් මුලිකව ඇති වෙන කාරණාවට සද්ධර්මස්මරණ යෝනිසමනසිකාරය එක අපි මේක නිරවුල් කරගන්න හොයනකොට අන්න අනුරෝම කන්තියට ඇවිදිලා සම්මත න්‍යාමයට ඇවිදිලා ඒක ප්‍රායෝගිකව අපි මේ අපේ ලෝක ප්‍රශ්නයත් එක්ක තේරුම් ගන්න උත්සාහ කරනකොට අර න්‍යාය මත පදනම් වෙලා මේ ප්‍රශ්නේ ගැන හොයනකොට අන්න ගැටලුවට කියනවා. එතකොට දර්ශනයකටපත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි දේශනාව අපට අර්ථකථනයේ තේරුම් ගන්න තියෙන්නේ. මේ සම්බන්ධ දේශනා කීපයක්ම ওই විදිහට තියෙනවා මේ කීටාගිරි සූත්‍රයේත් ඔක පැහැදිලි කරනවා. ඔය විදිහටම ඉතින් ඇත්තට මේ දේශනාවල ලස්සන සාර ගර්භ දහම් ඉස්මතු වීමක් තියෙනවා. ඉතින් මේක අපි හොඳට මේ ඒ වගේ දේශනා ඒ අහ ප්‍රශ්න අහපු කෙනා ගොඩක් ඇත්තට හොඳයි. මොකද හේතුව එතන එයා යම් කිසි දෙයක් හිතන්න උත්සාහ කරලා තියෙනවා. දේශනාව අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මේ දේශනාව තුළ ලොකු ලොකෝට මේ සෝතාපන්න වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. ඉතින් අපි ඒ සඳහා ඒ පිළිවෙල පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි අපට ආර්ය දර්ශනයකට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට සම්මයක් න්‍යාමයේ වශයෙන් මෙතෙන්දි කිව්වේ සම්මා දිට්ඨිය කියන එක නෙමෙයි අර නිවර්දි න්‍යායයකට යොමුනා කියන අර්ථයෙන් නේද? ඔව් එතන සම්මා දිට්ඨිය නෙමෙයි සම්මත්ත න්‍යාමයි. සම්මත්ත න්‍යාමයි. සම්මත්ත න්‍යාමයේ ඒ සම්මත්ත න්‍යාමය ගැන නිර්වචනය වෙන්නේ ඇත්තටම සද්ධානුසාරී ධම්මානුසාරී කියලා ගැන එක සංයුත්තනිකායේ චක්කු සූත්‍ර සංයුත්තනිකායේ තුනේ හතරේ තුනේ තුනේ චක්කු සූත්‍ර වල එක පැහැදිලි කරනවා. මේ සම්මත න්‍යාය වැස ගන්නවා කියලා කියන්නේ සත්‍යානුසාරී ධම්ම ඒ අනිවාර්ය සෝතපන්න ඵලය සාක්ෂාත් කරනවා. ඒතර සම්මත දිට්ඨිය නෙමේ සම්මත න්‍යාය කියන්නේ මේ සෝතපන්න වීම පිණිස උපකාරණ දෙයි. සන්නස දැන් මේ අද අද මේ පැහැදිලි කරපු කාරණාව වුණොත් ඒ වගේම අපිට දිගින් දිගටම වහන්සේගෙන් ඒ වගේම බොහෝ ස්වාමීන් මේ දිනවල ශ්‍රවණය කරන ලැබෙන දේවල් වලින් අපිට පේන්නේ ස්වාමීන් මේ එහෙමනම් මේ කල්යම් මිත්‍රාශ්‍රයත් ඇතුව ධර්ම ශ්‍රවණයෙන් ඇතුව යෝනිසමනසිකාරය පවත්වමින් යම් කිසි කෙනෙකු මේ ධම්ම විචේ පැවැත්වීමක් මම දන්නේ මම වචනේ යොදා ගැනීම හරියද කියන එකෙන්දී ධම්ම විචේ පැවැත්වීමක් එහෙම නැත්නම් මේ ධර්මයේ මෙනෙහි කිරීමක් ධර්මයේ ගැන වාසය දැන් කිව්වා මේ ප්‍රශ්නේ අපගෙන මේ ගැන අහලා තිනවා හිතලා තිනවා කල්පනා කරලා තිනවා කියලා මේ ආකාරයක විමර්ශනයක් පැවැත්වීම අවශ්‍යමයි කියන දේ මේකෙන් පේනවා සයනත්. එතකොට මේ කීපේ කියලා දීපු හැමදේම. ඒතකොට සයන්වාස එම්නම් කෙනෙකු භාවනාවකට වාඩි වෙලා එම්නම් අපි උදේ උදේ වාඩි වෙනකොට භාවනාවට වාඩි වෙන කෙනා වෙන්න පුළුවන්. ඒ වාඩි වෙලා නිශ්ශබ්ද පරිසරයක ඉඳගෙන එයා මේ විදිහට සිත යම් කිසි මට්ටමකට සිත එකඟ කරගෙන ආනාපානයට හිත යොමු කළා හෝ ආනාපාන සති භාවනාවකට කරන්න නෙවෙයි නමුත් හිත එකඟ කර ගැනීමක් කරගෙන ඉන්න අනුසුත් අනතුරු මේ ආකාරයක ධම්ම විශ්ේ ප්‍රවෘත්තිමක් කිරීම සුදුසී යන හැඟීමක් මේ දේශනාවට සවන් දෙනකොට හැඟෙනවා සාරණවස. ඒතකොට ඒක සහ අර කිසිවක් නොකර භාවනාවකට වාඩි වී සියල්ල සිදුවෙන විදි බලා ඉදීම සහ කියන දෙක අතර කිසියම් ආකාරයක පරස්පරයක් තියෙනවද අපේ හැමතුනේ? ඒක ඇත්ත. අපිට වෙන්න වේවි කියලා බලන්න කියන වෙන්නේ කවදාවත්. මොකද අපි හොඳට තේරුම් ගන්නට ඕනේ සම්මාදිට්ඨිය මුල සද්ධර්මයේ යොදස්පර්ශකාරය කියලා. එහෙනම් අපි අනිවාර්යෙන් ඒ දෙක කරන්න වෙනවා. ඒ දෙක කරාට පස්සේ අන්න ඒකයි අපි ගොඩක් වරද්ද ගන්න තැන. අපට මේක නිකවල් වුණාට පස්සේ මූලික දේ කරාට පස්සේ අපට භාවනාවක් විදිහට අපි සමත පුරුදු කරන්නේ ඕන විදිහට ගන්න පුළුවන්. ඒක ඕන විදිහට අපි බොහෝ කාලයක් හරි කරලා අපට ඒ තුලින් සැපවිසී වාසය කරමින් පස්සේ ආපහු අපට මේ අර ඇති කරගත්ත නෝන එක යොමු කරන යොමු ගන්න ඉතරයි තියෙන්නේ. අනාගාමී නැත්නම් අරහත් කියලා අරහත්ත්වයටපත් වෙනවා. මුලින් අපි සම්මාදිටටපත් වෙන දේ කරේ නැතිනම් ඉතින් අපි අද දේ කොච්චර කරත් ඒක වෙන්නේ නැහැ. මම අර උපනිෂද් සූත්‍රයේ මතු කරලා දුන්න කාරණාව දැන් මේ දේශනාවේ ඊළඟ ආනාපාන සූත්‍රයේ මතු කරපු කාරණා මේ හැම එකම පැහැදිලි කරන්නේ ඇත්තටම අපිට නුවණින් ඉවසියොත් සදම්මචේකට යොමු වීම යොනිසමනසිකාරයේ මේ කාරණා නැතුව අපිට කවදාවත් සම්මාදිට වෙන්න බෑ. එන සම්මාදශය කරන යමින්දට යොමු වෙන්නටම ඕනේ. දැන් බලන්නකො අජිත මානව කලා එහෙම බලනකොට අජිත මානව කලා ආරූප ධ්‍යාන හැමදේම ලබා ගන්න අය. එයාලා ඉදිරියලා බුදුරණාහිගෙන් අහන ප්‍රශ්න, ඒ අහ ප්‍රශ්න වලට ඒවා විමර්ශනය කරලා තමයි යාලා මාර්ගඵල ලැබුවේ. මේ ආරූප මේ මේ ඒ කට්ටිය මොකද කුමකින්ද වැහිලා තියෙන්නේ කුමද්ද මේ ප්‍රකට වෙන්නේ නැති වෙච්ච බව ඊළඟට මේ කුමකින්ද ප්‍රමාද වෙන්නේ මොකද තියෙන මහ දුක ඔන්න ඔය විදියට ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්නට උත්තර දුන්නාට පස්සේ ඒක තීරුම් අරගෙන තමයි මාර්ගයට මොකද මේ සියලු දෙනාම ආස්වාප විශාල ආස්වාපති දක්වාම ලොකු අරූප ධානත් එක්ක ඇති කරගත්තා ඊට පස්සේ එතනින් එහාට යාට ඒ අර කාමයන් එක්ක යොමු නැති නිසා මේ අර විදර්ශනා නුවණට සංජලකේ නුවණ ඇති වෙච්ච නිසා එතනින් පස්සේ යාට ඒක පුරුපුලක් වෙනවා මේ මූලික අර කාරණාව අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි එහෙම නැතුව නිකන් ඉබේ අපි අර දේ පුරුදු කරා කියලා ඉඳගෙන නිකම් සමතයක් විතරක් වැඩිවා කියලා මාර්ගයේ නිකම් පහළ වෙන්නේ ඊතරවසරනේ සාදු සාදු සයනස තිරුවන් සරණයි සයනස ඒ වහන්සේ පැහැදිලි කර දෙමන සයනස චින්තාමය ඥානය කියන්නේ මොකද අපි සුත්තමය වශයෙන් අපි අහපු දේ චින්තාමය වශයෙන් හිතලා අපි තේරුම් ගත යුතුයි කියන එක තේරුම් ගන්න තියෙන ස්වාමීන් ඒ වහන්සේ දැන් පැහැදිලි කරේ ඒ දෙමද තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඔව් අපි අනිවාර්යෙන් අහපු දේ ඉස්සලා ඉවසලා ඒක තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ ඒක තේරුම් ගත්තට පස්සේ තමයි ප්‍රායෝගිකව ඒක දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කවදාවත් දකින්න බෑ. එහෙනම් ප්‍රායෝගිකව සත්‍ය වශයෙන් එකන දකින්නේ අපි විමසන්නට වෙනවා. ඉතින් ඒ නිසා චින්තාමය ප්‍රඥාවක් අපි මූලිකව අහපු කාරණාව තුළ යම් කිසි දැනුමක් තියෙනවා. නමුත් ඒක දැනුමක් විතරයි. ඒක සැබෑම නුණක් කියන්නේ නැහැ. ඊළඟට තමයි ඒක විමසීමත් එක්ක ඒක නුණක් වඩපත් වෙලා ඒක ඊළඟට භාවනාව තුළින් දර්ශනයකින් ආශ්‍රය ප්‍රහාණය වෙන්න පුරුදු කිරීමක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඒක කරන්න බෑ. දර්වස්තර සමහර සානසලාට බුදුන් වහන්සේ කාලේ සමහර සානසලාට අහපු ගමන් අපත උනේ ඒක වහා අවබෝධය නැති අල්ල බාහිදාව කියන සානසලා ගත්තොත් එහෙම ඉක්තේ නිකමත් භවිෂ්‍යති කියනකොට අපිට ඉන්න එහෙම ඉක්මුණා නමුත් එහෙම ඉක්මුණා නෙමෙයි ඉස්සල්ලා මේ කියපු කාරණා තේරුම් ගත්තා ඉවසලා තේරුම් ගත්තා එතකොට තමයි ඒකත් එක්ක දර්ශනයකට හිතෙමු ඊළඟට තමයි හිතමුනේ ඊළඟට තමයි ඩිගොන්නේ එහෙනම් හැවිදේම කියපු කාරණාව ඉස්සල්ලාම ගෝචර කරගන්න තමයි ගෝචර කරගත්තට පස්සේ ඊදී කරන්න කියන මූලික තේරුම් ගැනීම කරන්න වෙනවා. ඊටවස්සර. සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සමාන මේ ဒုတိ ය දෙවෙනි අසුත්තව සූත්‍රය ඒක කියන මේ වේදනාව ස්පර්ශය නිසා ඇතිවන වේදනාව ඒ කාරණේ ධාතු විභංග සූත්‍රයේදී කුකුසාති භික්ෂුවට බුදුරජාණන් වහන්සේ කියන අර කියන්නේ මේ මේ ඇසින් රූප දැකලා මේ ඇති වෙන විඥානය ප්‍රත්‍ය කරගෙන ඇති වෙන ඒ ස්පර්ශයෙන් මේ මේ මේ සුඛම් විඥානාති දුක්ඛම් විඥානාති අදුක්ඛම් සුඛම් විඥානාති මේ ආදී වශයෙන් කියලා මේ එහෙම ප්‍රතිපදාවකුත් පුක්ෂිතාති භික්ෂුවර කියන හැබැයි ඒක ඒ දෙකේම යම්කිසි සමානතාවයක් තියෙනවා කියලා හැඟී ගියා ස්වාමීන් වහන්සේ මේ හැබැයි එතෙන්දී අර ධාතිමංග සූත්‍රයේදී කොහොම හරි ඒ මේ උපේක්ෂා සැපත් දුකත් අතර ඒ ස්වභාවයෙන් ඉක්මවා ගිහිල්ලා මේ අදුක්කම සුඛ ස්වභාවයේදී ස්වභාවය හිත පිහිටවනවා කියලා එතෙන්දි කියවෙනවා. ඉතින් අන්න දැන් ඒ වගේ ක්‍රමයක්ද භාවිතා කළ යුත්තේ දැන් මේ දර්ශනයක් ඇති කර ගැනීම සඳහා මේ මට හිතුණා මේ දෙක අතර යම්කිසි සම්බන්ධයක් තියනවාද ඒ පොඩ්ඩක් උපහාසය ගැන විග්‍රහයක් කරන්න පුළුවන් නම් අපිට ප්‍රයෝජනවත් වෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම මටම සතුටක් ඇතුණා මේ විදියට විමසන එක. මොකද ඇත්තටම මේ විදියට අර Tamanට අහපු කාරණාවක් ඔස්සේ ඉමතනකොට මේක තමයි අපට හේතු වන්නේ සම්මාදිට්ඨියක් ඇති කරගන්නට හේතු වෙන මඟ බවට පත් වෙන්නේ. ඉතින් ඔය විදිහට තවත් ඉවසන්න. ඔකේ තව පුංචි දවල් කරගන්න කාරණාවක් තමයි සූත්‍රය අධ්‍යයනයේ තුලදී. එතන උපේක්ෂාව කියන අදුක්කම සුඛය කියන එක වෙනස් සිද්ධියකට තව වෙන පැත්තක් තියෙනවා. මේකේ කියපු න්‍යායම එහෙමම දාති බක්සුල තියෙනවා. අදුක්කම සුඛයත් එතන එහෙමම තියෙනවා. එතන අදුක්කම උපේක්ෂාව කියන එක වෙනම විස්තරයක් තියෙනවා. ඒක සාමාන්‍ය දුක්ඛම සුඛයක් නෙමෙයි. ඊතන විදර්ශනාවත් එක්ක හටගන්න උපේක්ෂාව. බොජ්ජංග ස්වභාවයත් එක්ක තියෙනක. ඒක වෙන තැනක මේ දේශන වෙන මේක විස්තර තියෙන්නේ. මේක විස්තරේ ඒ විදිහට මෙතන තියෙනවා. මේ දුකේ අස්තන් සූත්‍ර විස්තරේ හිම්ම ධාතු බංසු මේ බංසුට තියෙනවා. එතකොට ඒ ප්‍රතිපදාවම තමයි මෙතන. හැබැයි ඒක බුදුනාට පස්සේ එතන දෙකෙන් පැහැදිලි කරන රහත් වෙනවා. මේකේ තරහත් පස්සේ අරගේ තරහත්පත් වෙනවා. එතකොට ඒ විදිහට ආරණ්‍යය දැකපුගෙන මේ න්‍යාය දකිනකොට මෙතනින් එහා මේ ස්වභාවය නැීම තමයි සාක්ෂාත් කරන්නේ. අර උපේක්ෂාව කියන කාරණාව දර්ශනාවෙන් හටගන්න උපේක්ෂාව කියන ආරණ්‍යය දකිනකොට ඊළඟට තවත් හොඳට ප්‍රකට වෙනකොට ප්‍රකට වෙනකොට ඔබට එතන ධාති භක්ෂුති පැහැදිලි ගන්න වේදනාව තව හොඳට ප්‍රකට නැයි අර ධාතික මේ කයට දාල කායන පස්මට දාල සියල්ලක්ම ඉක්ම වෙලා දැන් ඔබට විඥාණයෙන් දැනගන්න තියෙන වේදනාව එච්චරට මම සිත සියුම් වෙලා දර්ශනාවත් එක්ක ඇවිත්ලා. එතන ඒකයි උපේක්ෂාවත් වෙන විදර්ශනාවත් එක්ක ආව නිසා. එතකොට මේ වේදනාව අහුවෙන වේදනාවදී සැප දුක දුක්ඛ සුඛ අහුවෙනකොට ඒ සැප දුක දුක්ඛ සුඛ ඔක්කොම මේ ස්පර්ශයෙන් හටගන්නේ කියන කාරණා දකිනවා. එහෙම දැකලා ඔහු එකෙන් ඉක්ම වෙනවා. එතකොට එතනදී තවත් පැහැදිලි කරනවා දාතිබං සූත්‍රෙන්න. ඒක දැකලා පස්සේ එතන හටගන්නේ කිරිසු උපේක්ෂාව තුළදී අරූප දෙහාට යොමු වෙනවා කියලා. හැබැයි ඔහු ඒකත් දැනගන්න සංකතයක් බව. දැනගෙන අරූප දෙහාට යොමු කරන්නේ නැහැ. යොමු නොකර ඒකට අභිසංකරණයක් බව දැනගෙන මේ ඒකන නිදහස් වෙනවා කියලා ධාතිබං සූත්‍රය පැහැදිලි කරනවා. ඉතින් මේ දේශන හැම එකක්ම ගැලපෙනවා. හැබැයි ගැලපෙන්නේ අර වචන ටික මේ ගලපනවා කරනව නෙමෙයි. අපි මේක හොඳට දේශනා වින්වින් වශයෙන් හදාරුවාට පස්සේ අපට වැටහීමත් එක්ක මේ අන්‍යෝන්‍ය වශයෙන් ගැලපෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ දේ අනිවාර්යෙන් කල්පනා කරනකොට අපට ගොඩාක් විචාර කරගන්න පුළුවන්. ඇත්තටම මේ අපට සතුටුයි ඔය විදිහට කල්පනා කරන්න මහන්සි ගන්න එක ඒ විදිහට ආහන දේශනා හොඳට ඒ දේශනාව ඒ විදිහට හදාරලා ඒ විදිහට කල්පනා කරලා අනිත් දේශනා එක්ක සංසන්දනය ගන්න පුළුවන් Tamanට වැටහිච්ච නෝනත් එක්ක. ත්‍රිවන් සරණයි. සර්වන් සරණයි ස්වාමීන් වහන්සේ මේ එතන කුඩා පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. දැන් මේ සමා වෙන්න අනිත් අයරත් මේ කියන්නේ ධාතිබං සූත්‍රයට පොඩ්ඩක් යොමු කරනවා. එතකොට මේ එතන තියෙනවා මේ කියන්නේ දැන් මුලින් පටන් ගත්තාම සතර මහා ධාතුන් ගැන කියද්දී මේ මේ අජ්ජත්තික පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් සුදු පටවි ධාතුවම ඒ වගේ කී කී යන මුලින් පටන් ගන්න තැන එතනම දර්ශනයකට මේ පුක්ෂාති භික්ෂුව ගියා කියලා හිතාගන්න එක හරිද ස්වාමීන් වහන්සේ දර්ශනය කොමත් එතනදිම ඒ ඒ ස්වභාවයක දකින්නකොටම දර්ශනයට යොමු වෙනවා. කුසල් භික්ෂුව ගියා කියන කාරණා අපිට එහෙම කියන්න බෑ. නමුත් මේ මූලික ස්වභාවයත් එක්කම තමයි ඇත්තටම ධාතු ස්වභාවය නිකන් නෙමෙයි කතා කරන්නේ. එතන උපාදින්න කියන වචනයත් යොමු කරගෙන ඊළඟට යතහ භූතං සම්මප්පඤ්ඤය දට්ටබ්බන් කියලා පැහැදිලි කරා. එතකොට යතහ භූතං සම්මප්පඤ්ඤය දට්ටබ්බන් කියනකොට අටකට ක්‍රියාකාරී මනා ප්‍රඥාවෙන් දකින්න එකත් එක්ක නේ තමයි මේ සම්මත විද්වත්තන් කියලා ගන්න කියන්නේ. ගන්න ගන්න බව පැහැදිලි කරනවා. එහෙනම් මෙතන අනිවාර්ය දර්ශනයකට යනවා. එතන අර මූලික ප්‍රතිපදාවත් කියන අවධානය පැහැදිලි කරන්නේ කෙලින්ම නිවීම. නිවීමට යන මාර්ගය. කුසාද පික්ෂ කොතනදී සෝතපරුණේ කියන කාරණාව ඒකාන්තයෙන් තේරෙන්න ගන්න බෑ. නමුත් කුසාද පික්ෂ මේ අවසන් වෙනකොට අනාගාමී තමයි උනේ. එතකොට සමහරලාවට මගදීම තමයි පුළුවන්. සමහරලාවට මේ මේ මුලදීම තමයි ඉන්න පුළුවන්. ඒක අපිට ඒකාන්ත කරන්න බෑ. නමුත් මේ දර්ශනේ මේ විදියට දැන් කුසාද පික්ෂ කියපු එකනේ ඒ විදිහට දැක්කහනම් එතනදී සෝතපන්නීමක් තමයි දර්ශනයක් තමයි ඇති වෙන්නේ. ඒ උපාදානය අවීමත් එක්කම දර්ශනයක් අහුවේ. මොකද මූලිකව ගොරෝසු වෙන දේෙන් තමයි අල්ලගන්නේ. ඒ ගොරෝසු වෙන දේ අහුවෙච්ච තැනදී සත්‍ය දැකපු තැනදී අන්න දර්ශනයක් පත්වන ඊළඟට එතනින් එහා පුරුදු කරනකොට අර සමාධිත් එක්ක අහුවෙන ප්‍රතිපදාව තමයි තියෙන්නේ. එතකොට මේ ඒකත් එක්ක අහුවෙලා ඒකේ තියෙන සකස් වීමත් අල්ලගත්තට පස්සේ කිරීම නෙවෙයි. ඒක ඒ දේශනාව ඇත්තට ගොඩක් අධ්‍යයනය කරනවා. මේක තියෙනවා මම ගොඩාක් හිතන්න ඕන කාරණා මුලින් ඉඳලම ගන්නකොට. මේ දාසිබංග සූත්‍රය තුල. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාසද. අභාංශය එතනයි උපාදින්න වචනය යොදාගත්තා මම හිතන්නේ ඒක තව ටිකක් පැහැදිලි කළොත් බොහොම වටිනවා කියලා අපේ හැමෝටම මේ මොකද සතර මහා ධාතුව ගැන කතා කරනවා මිසක් කර උපාදින්න වචනය අමතක කරනවා. ඒකෙන් මොනවාගේ දෙයක්ද සායන්හංස අදහස් වෙන්නේ? දරසරණයි. අතරද මේ දේශනාව කතා කරන්න නමුත් මේකේ ලොකුවට කතා කරන්න වෙනවා. මේ ධාතු බව සූත්‍රය තුළ මේ ඒ ඉස්මතු වෙන කාරණාවත් එක්ක මේ එතන ඇතරම අපි මේ ධාතු බව සූත්‍රය, දැන් රාහුල සූත්‍රය හත්තිමදොස් සූත්‍රයේ ඔයගේ දේශනා තුළ ඉස්මතු කරනකොට මේ පාඨවි ධාතු ආපෝ තේජෝ ආයෝ ධාතු විස්තර කරන තැනදී අපි අල්ලගන්න කිලිම තමයි උපාදින කියන වචනේ. නමුත් එතන එතන තියෙන ප්‍රධානම දේ උපාදින කියන්නේ. එතන පැහැදිලි කරනවා මොකක්ද ආධ්‍යාත්මික පාඨවි ධාතුව කියන්නේ. යම් අජ්ජත්නම් පජ්ජත්නම් කක්කලං කරියතං උපාදින්නම්. එතකොට ආධ්‍යාත්මයේ තමා කියලා ගත්ත ගොරෝසු තද දෙයක් උපාදින්න. අන්න ඒක තමයි ආධ්‍යාත්මික පාඨවි ධාතුව. එතකොට ඒක විස්තර කරගෙන ගිහිල්ලා බහිද්ධාව විස්තර කරන්නේ මොකද බහිද්ධාව විස්තර කරන්නේ නැති අජත්තයට සාපේක්ෂ බහිද්ධාව කියන්නේ. එතකොට නමුත් එතන දේශනාදී පැහැදිලි කරනවා අජත්ත පැත්ත දෙකම එකක් බව දකින්න බව. ඊට පස්සේ දැන් අපි දන්නේ කෙක්‍රම නිද සම්මස්සහර ටික විතරයිනේ. මොකද එතන කියන යමක් තවත් ඇද්ද ආජ්ජාත් අජත්ත පච්චස්කට්ඨෝ කරගෙන උපාදිනෝ ගැට ධානකට විතරක්. තවත් යමක් ඇද්ද. ඉතින් ඒ කියන දේවල් එහෙම තමයි. හැබැයි අජත්ත පච්චස්කට්ඨෝ කරගෙන උපාදිනෝ. ඉතර උපාදින්න කියලා කියන්නේ උපාදානයෙන් සකස් වෙච්ච. උපාදානය කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නිසා හේතුඵලයකට සකස් වුණා. ඊට පස්සේ උපාදින්න කියනකොට උපාදානය නිසා ඇතිවෙච්ච දේ මම කියලා ගත්තා. ඒක නිසා තමයි මට පටවියක් ගෝචර වුනේ. දැන් පටවිය ගෝචර වුනේ අජත්‍ය හරි මහිදා හරි. දැන් මෙතන අජත්‍ය කියන ඉස්සර කරන්නේ අජත්‍ය පටවිය. අජත්තම් පච්චත්තම් කලං කරිගතම් කියන ස්වභාවය උපාදින ස්වභාවයත් එක්ක ඒ කියන්නේ උපාදාන කියනකොට අවිජ්ජා සංකල්ප විඥානාව කරා යන පස්සේ ඔක්කොම වෙලා. ඒතර උපාදානය ඇති වුණාට පස්සේ මම කියලා අරගෙන අපිට කියනවා කියන ගත්ත බාහිර. ඒ නිසායි අපිට පටවිය කියලා නේද වචනයක් ආවේ. දැන් රහතන් වහන්සේ ගැන කතා කරන නිදර්ශන විඥානේ යත්තා පෝච්ච පටවි තේජෝ වායෝ නගහදති. පිටින් මන්නේ. ඒක උපාදින ස්වභාවය නේ. දැන් අර කේවට සූත්‍රයේදී පැහැදිලි කරන බුදුරණාහි. අර වික්ෂෝක් කරන පටවිය පෝච්ච වායෝ නිරුද්ධනේ කොහෙද කියලා බ්‍රහ්ම ලෝකෙට යනවා. ඉල්ලි තියෙන භික්ෂුව. නමුත් ඔහුට මේ දර්ශනයක් අහුවෙලා නැහැ. මාර්ගයට ඇවිල්ලා නැහැ. ඔහු යන යන නිරුද්ධ වෙන ප්‍රවේදික බුදුරණවහන්සේකට ඇවිල්ලා අහනවා. කොහෙද පටවියා පොත? ඒවා නිරුද්ධ වෙන කියන්නේ. ප්‍රශ්නදී කියනවා. පටවියා පොත ඒවා නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා ඒවට පස්සේ තියෙන දෙයක් නැතිවන්නේ. ප්‍රශ්න විවරණ කරනවා. දැන් ගහදති පටවියා පොත ඒජෝයි නොපීටන්නේ කොහොමද? අන්න එතකොට පිහිටීමක් නොපිහිටීමක් තියෙනවා. පිහිටීම වෙන්නේ උපාදානයත් එක්ක. උපාදාන නිසා උපාදින්න කරගන්නවා කියනවා කියලා ගන්නවා. එතකොට නොපේන්නේ කොහොමද? අවිජ්ජා සංකලඥාන නාම රූප තලයතන පස්ස වේදනා තණ්හා උපාදාන මේ දේ දුරුනට පස්සේ උපාදානයේ දුරින්පත් එක්ක උපාදින කරගන්න හැටිනවා කියලා ගැනීමක් ඉන්නේ. ඒකත් එක්ක නොපීඩනවා. ඉතින් දැන් අපිට අපි මූලිකව අපිට අහුවෙන්නේ ලෝකයේ තියෙන පතර ව්‍යාපෘත ජීවය. ධාතු ටික. ඒකයි මේ මුලපරයසුත් පැහැදිලි කරන්නේ මේ අසේක සේක නොවිච්ච. කියන්නේ පුතජන කෙනාට සම්පූර්ණ පට ව්‍යාපෘත ජීවය කියන මනිනාවක් කියනවා කියලා ගැනීමක් තියෙනවා. ඒක කෙනාට තමයි මාමඤ්ඤය. මාමඤ්ඤය කියන්නේ ඔහුට මේ උපාදානත් එක්ක සිදුවෙන ආකාරය අහු වෙනවා. ඒ අහු වෙන නිසා අන්න ඔහු දකිනවා මෙතන මේ සකස් වීමක් තියෙන කියලා. හැබැයි ඔහුට පටවියක් කියලා ගැනීමක් තියෙනවා. හැබැයි සකස් වීමක් නෑ ඔහු දෙයක් කියන නෝනත් එක්ක තියෙනවා. සාධනවක් කියන මඤ්ඤලාවක් සිදුවන්නේ. එතකොට එනම් මේ අතර මහා ධාතු කියන මේ ක්‍රියාකාරීද දැන් ඔබ ඇත්තටම දැන් ගලපන්න පුළුවන් මේ මේ සූත්‍රයට. දැන් මේකෙදි අපිට දැන් අර කය බෙදලා බලන එක ධාතු බෙදලා බලන එක ඉතින් අපි කියන දේනේ බලන්නේ බෙදලා. එහෙනම් මේ උපාදානෙත් එක්ක අහුණා නම් අන්න එතකොට අහුවෙන්නේ මේ අර ආරිනියයි. උපාදානෙත් එක්ක අහුණා නම් අහුනේ ආරිනියයි. අන්න ආරිනියයි තමයි පංචමහලස්කන්ධ කල කියනවා. එහෙනම් ආරිනියය අහුවෙන්නට ඕනේ. එහෙනම් අපි අර මූලිකව ගත්ත ධාතු වශයෙන් හරි කුණප වශයෙන් හරි අසුද්ධාස්තික වශයෙන් හරි කලාප වශයෙන් හරි බෙදපු කාරණා උපාදානෙත් එක්ක අහුවෙන්නට ඕනේ. උපාදානෙත් අහුවෙන්නේ නම් අවිද්‍යාව ප්‍රතිකරගෙන මේ හට ගැනීමත් එක්ක. එතකොට තමයි එයා දර්ශනයකට යමු වෙන්නේ. එහෙනම් අර මූලික අවස්ථාවේම දහසබංග සූත්‍රය පැහැදිලි කරපු කාරණාවේදී එයා සත්‍ය දැකීමක් කරා යනවා. ඊට පැහැදිලි කරනවානේ යථා භූත සම්පන්නය දැක්කත් බං කියන්නේ. මන ප්‍රඥාවෙන් දැකලයි නේතම නේතමස්න මේකත් ඇති කියලා ගන්න. අන්න එතකොට එහෙනම් මේ සකස්ම අහුවෙච්ච නිසා දැන් මම මම කියලා ගත්ත නිසානේ මට මේ පටවියක් උනේ. මම කියලා ගත්තේ සත්‍යම දැකීමත් එක්ක. මෙන්න මේ න්‍යාය අහුවෙනවා. ඉතින් මේ දේශනා ටික අපි එකිනෙක නුවණින් කල්පනා කරලා බලනකොට ප්‍රායෝගිකව අපේ ජීවිතේ මේ සත්‍ය දකින්න ඕන ප්‍රතිපදාව නියමිත ඉස්මතු නියම ආකාරයක ඉස්මතු වෙනවා. එතකොට අපිට මේ අර අනිත්‍ය සූත්‍රය පැහැදිලි කරපු ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න අනුලෝමකාන්තිය කියන සම්පස්ඥාට පිළිලා සමාධිත්‍යනේ හැමදේන කාරණා විස්තර කරන කාරණා ඒ පූර්ව ප්‍රතිපදාවත් ඒ කියන්නේ ආරණ්‍යය දර්ශනයේදීන ප්‍රතිපදාවත් මේ සියල්ලක්ම මේ හැම දෙයක් කුස්සෙම ඉස්මතු වෙලා එනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි කල්යනා මිතුරනි තව තව අවස්ථා තියෙනවා ප්‍රශ්න තියෙනවා නම්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇත්තටම මම අහන්න හිටපු ප්‍රශ්නෙකට ඔබවහන්සේගේ පිළිතුර ලැබුණා. ඒක මට තව ටිකක් ප්‍රත්‍යක්ෂ කරගන්නයි නේ අහන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ප්‍රතිපත්තාන සූත්‍රයට අනුව දැන් කායගත සතිය දොත්ින්සාකාර ආදී වශයෙන් බලනවා. එතකොට බලනකොට අපි අජ්ජත් වශයෙන් බලලා එහෙම නැත්නම් ධාතු මනසිකාරය කිව්වොත් දැන් ධාතු වශයෙන් බලලා බාහිර පටවි ධාතුවට සමානයි මේ මේක. ඒතකොට බාහිර පටවි ධාතුව සත්‍යයක් පුද්ගලයක් නෙමෙයි. ඒ වගේම අජ්ජත්තික ධාතුවත් සත්පුද්ගලාත්ම භාවයෙන් තොරයි. ඒ විදිහට බලලා එතකොට අජ්ජත්ත බහිද්ද කියන දෙක එතකොට වෙනසක් වෙන්නේ නැහැ කියලා. මේ දෙකක් වෙන් කරන්න බෑ කියන තත්ත්වයට එනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහට බලනකොට ඊළඟට සති ඒ සතිපට්ඨාන සූත්‍රය අග තියෙනවා අත්තිකායතිව 50 සතිපච්චුපත්ිතා හොති කියලා මේ සත්‍යයක් පුද්ගලයක ආත්මයක් නොවන කයක් පමණක් ඇත්තේ කියන එක ස්වාමින්වහන්ස එතෙන්ට එන්න දැන් අර අජ්ජත්ත බහිද්දාවා කාය කායන පස්සේ විහෙරති කියන තැනින් පස්සේ දැන් ඔය ඔබ වහන්සේ සඳහන් කරපු ඔය උපාදාන කර ගැනීම නිසා මෙහෙම වුණා මම මගේ මගේ ආත්ම වශයෙන් තණ්හා දෘෂ්ටිමාන වශයෙන් ගත්ත නිසා කියන ටික එකතු කරලා ඒ ආකාරයට සම්මස්තනය කර ඉතුරු කියන අදහසක් අවසන්නම් එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අඩුපාඩු තියෙනවා නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් ඇත්තටම අපට මෙහිමයි අපි බාහිරව කියලා අපි කය හැටියට බාහිර අරගෙන ඒ බෙදලා බලලා අපි ඊළඟට ඇතුළ හැටියට මගේ දෙයක් හැටියට බෙදලා බැලුවට අපි මේ බෙදලා බලන හැම දෙයක් තුළම මම ඉඳලා මම බලන්නේ අපට අහු වෙන්නේ නැහැ අවිද්‍යාව කියන එක. දැන් හතිපට්ඨානයේ අවසානයේදී කියන්නේ අත්තිකායෝතිව 50 පච්චපට්ඨිතා හොති කියනකොට එයා කයක් ඇදයි කියලා ගන්නවා නෝන දිනු කර ගැනීම පිණිස. එතකොට නම් ඇදයි කියලා ගත්ත කය හටගන්න ආකාරය හොයනවා කියන තැනදී අපට අහුවෙන්නට ඕන උපාදානය. උපාදානය අහුුනේ නැතිනම් අපි තියෙන දෙයකමයි විතර බැලුවේ. අපි බාහිරින් තියෙන කාරණාව විතර බලනවා. ඇතුලෙන් තියෙනවා කියලා ගත්ත කාරණාව විතර බලනවා. දැන් අපිට ඇතුලෙන් තියෙනවා කියලා ගන්න අපි සංකල්පයක් ඔස්සේ. සංකල්පය කියන කාරණාවයි මටමයි. එහෙනම් අපිට මේ අහුවෙන්නට ඕන ඇත්තේ ආධ්‍යාත්මයත් බාහිරයත් කියලා අපි විද්‍යයකට බැලුවත් මට අහුවෙන්න දෙයක් වෙන්න බෑ අපට අවසාන වෙනකොට අහුවෙන්නට ඕන සත්‍ය නොදැකීමෙන් මේක ගොඩ නැගිච්ච බව. ඒ සත්‍ය දකිනකොටනේ ඒ ඔහුට මේක අහුවෙන්නට ඕන. සත්‍ය දකිනකොට අහුවෙන්නට ඕන සත්‍ය නොදැකීමෙන් මේක අටගත්ත බව. අන්න එහෙම වුණා නම් එතකොට ආධ්‍යාත්ම බාහිර කියලා බෙදා ගැනීමකින් තොරව සත්‍ය දැකීමක් බවට පත් වෙනවා. එහෙම නැතුව අපි බාහිරව තියනවා කියලා ගත්ත එකත් ඇතුලේ තියනවා කියලා ගත්ත එකත් දෙකම අනිත්‍යයි දෙකම සංකල්පයක් දෙකම මේ විදිහට තියෙන්නේ කියලා අපි හිතන න්‍යාය මානසික සංකල්පයක්. ඒ මානසික සංකල්පයත් මානසික අරමුණක්. මානසික අරමුණක් කිව්වේ අජාත්‍ය මනසක් කියලා බාහිර ධම්මයක් කියලා ගත් එකක් එක්ක. අපි එතනත් යන්නට ඕනේ නම් එතන අපට හරියටම අහුවෙන්නේ ආධ්‍යාත්මික තාත්වික මනසත් බාහිර ධර්මයක් ධම්මත බාහිර අරමුණ කියන මේ කාරණා අහු වෙන්නේ මේ උපාදින්න ස්වභාවයේ උපාදාන ස්වභාවය ප්‍රකට වීමත් එක්ක. මේ උපාදාන ස්වභාවය ප්‍රකට වෙන්නේ අවිද්‍යා සංකාර විඥාන මේ ක්‍රියාකාරීත්වයත් එක්ක. එතකොට උපාදාන ස්වභාවය ප්‍රකට වෙලා ඒ කාරණා අහු වෙනවා. එතකොට අන්න අත්තිකායෝතිවා කියලා ගත්තේ කයකටයි කියලා ගත්තේ මෙන්න මේ නුවණ සිකර ගන්න. එතකොට එයා කරේ නෝන ඇති කරගන්න ඇතයි කියලා ගත්ත කායෙහි අජ්ජත් බහිද්දා කියලා විදාගෙන මේ දෙපැත්තකට වෙලා කරකවන කරකැවිල්ල ඇති උනේ කොහොමද කියලා මේ සමුදය හොයනකොට ඒ සමුදය තුලින් අවිද්‍යාව අහු වෙනකොට මේක සකස් නොවන ආකාරයට දකිනකොට නෝන ඇති වෙලා ඒ නෝන තුලින් ඇතයි කියලා ගත්ත කය හා එකතු නොවි වාසය කිරීමක් වෙනවා. ඉතින් මෙන්න මේක අපට අහු වෙනවද කියලා බලන්න ඕනේ. ඒක අහු වෙනවා නම් හරි. එහෙම නොවුනොත් එහෙම අපි මානසික දාගත්ත සංකල්පයක් විතරයි තෙන්දක් වෙන්නේ. ත්‍රිවංශරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒකද දැන් අන්තිමට කියන්නේ ඒවම්පිකෝ බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති කියලා. එතකොට කයේ කයානුව බලමින් වාසය කරනවා කියන තැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. කයේ කයානු බලනවා කියන කාරණාව මම ඔබ කලින් පැහැදිලි කරා. අපි දැන් අර අර මුලින් මම කියපු න්‍යාය කයේ කයානු බලනවා නෙමෙයි. ඒක කය බලනවා. අර බාහිරව තියෙන දේත් ඇතුලෙන් තියෙන දේත් අපි ඒක බෙදලා බලනවා කියන කාරණාව තුළ කය කොහොමද යද්ද කියලා බලන එක. කයෙහි කය අනුව බලනවා කියනකොට මේ කය ඇති උනේ කොහොමද? කයක් කියන කාරණාව ගත්තේ කොහොමද කියන එක එයාට අහු වෙනට ඕනේ. එතකොට ඇතයි කියලා ගත්ත කය කොහොමද කියලා යනු බලනවා. ඇතයි කියලා ගත්ත කය ඇති උනේ කොහොමද කියලා බලනකොට අන්න අර මේ මහත්මදෝපම සූත්‍රයේ මේ දාසබංග සූත්‍රය අහුවෙච්ච උපාදානය හොයනවා. ඒ උපාදානය අහුවීමත් එක්ක තමයි මේ ඔබට මේ අවිද්‍යා සංකරණ නාම රූප සලයන පරිසම්පද ක්‍රියාවීමත් එක්ක කය ඒ කය අනුව දැකීමක් වඩපත් වෙනවා. එතකොට අවසානයේදී කයි කය අනුව දැකීම කියලා විස්තර කරේ අර පරිසම්පා මේ මේ මුලින් විස්තර කරපු කයන පසනකට සම්පූර්ණ ස්වාමීන් වහන්සේ අපිට පොඩ්ඩක් හඳුනේලා ඇහෙන්නේ වාචන මම කතා කරනවා එහෙනවා කියලා විශ්වාස කරනවා අපි හඳුනේ. ඒ කල්යන මිතු පුත්‍රයන් මම කතා කරන දේ ඇහෙනව නේද? අපිට ඇහෙනවා දලොත් මහත්තයා ස්වාමීන් වහන්සේ කතාන්ද ඇහෙන්නේ නැතුව ගියා. එහෙමයි. ඔව් ස්කයිප් ස්වාමීන් වහන්සේ ඔන්ලයින් ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ අපිට පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ අපි හමුදුනේ දැන්. මම කතා කරන දේ ඇහෙනවද? ස්වාමීන් අපිට හඳ පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා ස්වාමීන් වහන්සේ. අපිට දැන් චුට්ටක් වෙලා ඉඳලා හඳ ඇහෙන්නේ නැතුව ගියා. සේවති මහත්මියට මතක් කරන්න පුළුවන්. ඔය දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. සේවති මහත්මියට මතක් කරන්න පුළුවන්ද අවසානට උන්වහන්සේගෙන් අපිට ඔබට ඇහුණේ මොකද්ද කියලා? ඔබ වහන්සේ පැහැදිලි කරා අර උපාදින්න වශයෙන් අරගෙන ඒ ඒ හරියට එනකොට තමයි කතාන සරින් සරේ ඇහෙන්නේ නැතුව ගිය ස්වාමීන් වහන්සේ. සානවාස උපාදින්න කියන දේ ප්‍රකාශ කරන අවස්ථාවෙන් පස්ව තමයි සානවාස ටිකක් ඇහෙන්නේ නැතුව ගියා කියලා කියන්නේ. අපි නැවතත් ඔබ වහන්සේට මෙලා ඉන්නේ සානවාසේ. ඔව් ගෞරවනීය ස්වාමීන් කතා කරන අපිට ඇහෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන්. ඔව් උපාදින්න වශයෙන් ඒ දන්නවා. ඒ කාරණාව ඒ කාරණාව දෙයක් කාරණාවක් පාස්කේ කියන කාරණාවක් මොනවද? ඇහෙන්නද? දැන් එහෙම ස්වාමීන් වහන්සේ. හරි හරි. ඒ එතන පැහැදිලි කරේ ඒ උපාදානය කියන කාරණාව අපට අහුවෙන්නේ පටිසමුප්පාද න්‍යායත් එක්ක. එහෙම නැතිනම් අපි හැම වෙලෙම ගන්නේ උපාදානෙන් ඇති වෙච්ච සංකල්ප විඩාකතරයක් තියෙනවා. ඒ විඩාකතරය නිසා වෙනින් වශයෙන් දකිනවා. ඇති වෙච්ච දේ වෙනින් වශයෙන් දකිනවා. එහෙම දැක්ක කියලා මේ සම්පූර්ණ අර කායේ කායන පස්සේ කියන කාරණා වෙන්නේ නැහැ. කායේ කායන පස්සේ කියන කාරණා වෙන්නේ කායේ කායනම දකිනවා කියන කාරණා වෙන්නේ. උපාදානෙන් හටගන්නා කියලා දකින්නට ඕන. අර ප්‍රතිබංග සුපිච්චුලි පැහැදිලි කරා වගේ. මේක පැහැදිලි කරපු විදිහට එක හුණා නම් අන්න එතන තිසි මේ කාය කායන පස්සියෙන් කියන කතාව හුණා. එහෙම නැත්නම් කාය කායන පස්සියෙන් කියන කතාව හුවෙන්නේ නැහැ. එතකන් අපි අපට හුනේ කාය විතරයි කායයි පිළිබඳ බැලි. මම කියලාට පිළිබඳ. ඒ නිසා ඒක තව පොඩ්ඩක් මේ අර මම මුලින් පැහැදිලි කරපු කාරණාවත් එක්ක ගලපලා බලන්න. මම ওই කාරණාව ගැන ගොඩාක් විස්තර කරලා තියෙනවා ඇත්තටම මේ මේ කාය කාය පස්සේ විදති කියන කාරණාව එක්ක ඒක අපි හරියට තේරුම් ගත්තොත් අපිට මේ සම්පූර්ණ ප්‍රතිස්ථාපන ලක්ෂ්‍ය පත්‍රාවේ නියමාකාරයෙන් පැහැදිලිවම දැනෙන්නේ. ඒක සාදු සාදු සාදු හොඳයි කලින් මිනිත් අපහසු තියෙනවා ඉදිරිපත් කරන්න සමිංහස තව පොඩි දෙයක් ඔබ වහන්සේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා පැහැදිලි කළා අනුලෝමක් ශාන්තිය කිව්වේ සෝතාපට්ටි ඵලය වගේ අදහසක් ධාරිභාවයට පත්වීම කියන එකද? තේරුම් ගන්න. අපි ශේජ කදාකසුතු තේරුම් ගන්න සවනවා. තේරුම් ගන්නයි. නෑ අනුලෝම ශාන්තිය කියන සෝතාපන්න ඵලය සෝතාපන්න ඵලයට පත් වෙන අනුලෝම ශාන්තිය ඊළඟට මොකක්දයි සොත සම්මතනියමයි කියන කාරණාව සුතපන්න මාර්ගයෙන් හදාගන්න පුළුවන්. මොකද ඒක බුදුරණන් දේශනා කියනවා සම්මතනියාවෙන් වැටගත්තා කියන්නේ සද්ධානුසාර ධම්මානුසාර කියන කාරණා කිව්වලා. ඒක ගන්නම කලින් පැහැදිලි කරා ඒ කාරණාව තේරුවසරණයි. ඔව් තේරුවසරණයි. ශ්‍රීමති මහත්මිය මම පොතක් කනදී ශ්‍රීමති මහත්මිය ගෞරවනීය ශාන්වාසේ ඒ පැහැදිලි කරපු කාරණාව අපි අපි නැවතත් ශ්‍රවණය කරමු. ඒ වගේම මම හිතනවා හෙට දවසේදී ඒ කාරණාව නැවතත් සාකච්ඡාවකට ගැනීමත් ඉඩ තියෙනවා හෙට සාකච්ඡාව තුළ. අපි ඒකට කතා කරන්න පුළුවන්. තවත් කල්යන මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා ප්‍රශ්න දෙකක් ගන්න. අවසර ස්වාමීන් වහන්සේ ඒ අපේ ශ්‍රීමති මහත්මිය ප්‍රශ්නේ ඉදිරිපත් කරද්දී සතිපට්ඨානේ කොටසක් කිව්වා රත්තිකායතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මේක හුඟක් වෙලාවට අපිට පරිවර්තන අහන්න ලැබෙන්නේ මම මගේ මගේ ආත්මයන වූ අයක් පමණක් ඇත්තේය කියන කතාවක්. සබහන්සගේ අර්ථ දේශනාව අහගෙන ඉදී අර මුලින් කියපු අශෘතවත් පෘ탁ඥයා එන්නේ ඔය මට්ටමකටද කියලා නිකමට හිතුණා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ඒ තේරුමද නැත්නම් එතනින් තව ටිකක් එහාට යන අදහසක් තියනවාද එතන? පෙරවන් සරණයි. තේරුවන් සමතරේ පරිවර්තනයේම වැරදි එහෙම නෙමෙයි කියන්නේ. අත්ති කායෝතිවා 57 පච්චුප්පට්ඨිතා හොස් අයක් ඇටයි කියලා ගන්නවා. මතුමත් ඒ නොවන කිනු කරගැනීම කියන්නේ. සිහිය දිනු කරගැනීම කියන්නේ. ඊට පස්සේ එකතුනේ වාසය කරනවා. එහෙම නැතුව මෙතන මම මගේ කියලා දෙයක් නැහැ කියලා හිතන එකක් නෙමෙයි තන පැහැදිලි කරන්නේ. දැන් එහෙම ගත්තාම මුලින්ම අපි සංකල්පයක් දීලා ඉවරයි. ඒ නිසා එතන දැන් අපි සංකල්පයකින් මම්මගේ නැහැ කියලා බැලුවට වැඩක් වෙන්නේ ඒක මුලින්ම ගත්තා කයක් ඇටයි කියලා අරගත්තා කුමක් පිණිස මතමත් එතන ලස්සනට වැදෙන මතමත් මතමත් නුවණ සිහිය වීර්ය කරත ගැනීම ඇටයි කියලා ගත්ත කයෙහි කයානුව දකිනකොට මේ කය ඇටයි කියලා ගත්ත ස්වභාවය හටගත් ආකාරයේ හේතුපත්‍ය වශයෙන් උපාදින ස්වභාවයත් එක්ක අවිද්‍යාවත් එක්ක හටගන්න ආකාරය දකිනවා අන්න එතනදි තමයි මේ හැබෑවට මේ කයෙහි කයාම දැකීම බවට පත් වෙනවා. එතකොට අන්න එතන මතමත් තියුණා ඒ ඇද කියලා ගත්ත කාරණාව සත්‍ය වෙනකොට නෝන සිහියේ වීරිය වැඩි පිටනදී එකතුම වාසය කරා. එහෙම නැත්නම් මෙතන මම ගියේ නැහැ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා දකින්න. දැන් අතරම අපි ගොඩක් කරලා පරිවර්තනය බලනකොට පොඩක් හොඳට බලන්න එනවා. මේ සමහර වෙලාවට ඒකේ මේ මේ පරිවර්තන තුළ යම් යම් දෝෂ තියෙන්න පුළුවන්. ඒතර තියෙන්නෙම කය කැටයි කියලා ගන්න මත්තුමත්කේ නෝන් දිනු කර ගැනීම පිණිසයි කියලා කියන්නේ. නැත්තම් අරගන්න ආකාරයක ඔයගොල්ලෝ මහත් කියව කර මූලික කෙනාගේ කර පුතඥය දකින්න න්‍යායයක් විතරයි යන්නේ. ඊළඟට ඒක ස්වාමීන් වහන්සේ අපිට අර දැන් ආනාපාන සති සූත්‍රයේ ගත්තොත් අර දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. එතකොට අස්සසාමීති කියන එක වර්තමානයේ පජානාති. දැනගන්නවා. ඊළඟට සබ්බකාය ප්‍රතිසංවේදී ඉඳලා ඒක වෙනස් වෙනවානේ සබ්බකාය ප්‍රතිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. එතකොට සික්ඛති එකත් එක්ක යෙදෙන්නේ අස්ස සිස්සාමීති. එතකොට අස්ස සිස්සාමීති කියන්නේ අනාගතේ වරණැගීමක්. අස සාමීති කියන්නේ වර්තමානයේ. එතකොට මෙතන මේ සික්කතියකට හැමතිස්සෙම එතනින් එහාට යෙදෙන්නේ අනාගතේ වරණ ගීමක් මේ pāli වචනේ අස්ස සිස්සාමීති නැත්නම් පාස්ස සිස්සාමීති කියලා ඒකත් ඒ දැන් වහන්සේ දැන් සඳහන් කළ ඒ අනාගතේ ඥානය පිණිස නැත්නම් මෙන්න මේක මේකේ මේ මේ අර සමුදේවය දැකීම තුල අනාගතයේ එන ඥානයක් වගේ අදහසකින් කියන එකක් ගත්තොත් ඒක නිවැරදිද ඒක තව ටිකක් පැහැදිලි කරන්න සායනහස. දවසරණයි ඇත්තරම දැන් අපිට මූලිකව අපි දැන් දැන් ගන්නවා අයක් අරගන්නවා. එතකොට මේ අරගත්ත කය අපි සත්‍ය වශයෙන් දකිනකොට ඔබ තේරුම් ගන්නවා මේ අර අරගත්ත කය ගත්ත කය කුමකටද ගත්තේ කියලා. අනාගතයව තේරුම් ගන්නවා. මූලිකව ගන්නව ඇතයි කියලා. ඒ ඇතරමයි ප්‍රායෝගිකව පුරුදු කරන දේත් එක්ක බුදුරණවහන්සේ ගලපන විස්තර කරන කාරණා පුදුම විදිහට ලස්සනට ගැලපිලා. එතකොට මේ අත්දිශාමයේ එක්කද කියන අනාගතේ තමයි තේරුම් ගන්න ඒ කාරණාව. මූලිකව තියනවා කියලා ගත්තා. මසුමත් නෝන දිනු කරගෙන. අන්න මසුමත් තේරුම් ගන්නවා. ඒක ගත්ත මුලින්ම. ඒක ගත්තේ මසුමත් නෝන දිනු කරගෙන. එතකොට අර ඇතයි කියලා ගත්තකම සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක නෝන දිනන කොට අන්න එකතු වෙනවා වාසික. එතකොට ඒ පිණිසයි මේක ගත්තේ. හැබැයි නැහැ කියන කාරණාව නෙමෙයි. අය මුලින්ම නැහැ කියලා දැම්මොත් තම වර්ධිනවා. නැහැ කියලා දාන සංකල්පයක්. සත්‍ය වශයෙන්ම දාන එකක් නෙමෙයි. දරවතරම. එතකොට ඇතයි කියලා ගත්තේ මේ භාවනාවේ ආරම්භය සඳහා කායනුපස්සනාව වැඩි වීම සඳහා එතකොට ඒක වඩාගෙන යනකොට ඒකේ සමුදය වය ධර්මතා දකිනකොට එතනින් එහාට දැක්මක් අවබෝධයක් වෙනවා ඒ ආවදේව ඥානමත්තාය කියන කොටසේ ඉඳලා එහෙම මේ ස්වාමීන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙම තමයි තෝරියාවද කියන බුද්ධෙක්. යාවදී ඥානමත්තාය, ප්‍රතිසතිමත්තාය, අනිසුද්ධ විහෙරති. උදේ ඥානයේ නොවන සීලය දිනු කර ගැනීම පිණිස කර මේ ඊළඟට එකතු වෙලා වාසය කරනවා. ඒ ඥානයේ නොවන සීලය දිනු කරාට පස්සේ එකතු වෙලා වාසය කරනවා. ඒක දෙන විදියක් නෑ. ඒ මේ සත්‍ය දකිනකොට අවිද්‍යාවෙන් නම් හටගත්තු කියලා දකිනකොට කොහොමද එකතු වෙන්නේ? ඒකද විදියක් නෑ. අනෙක් කෙනා හැමෝම එකතු වෙලා තියෙන්නේ. අපි එකතු වෙන්නේ නෑ කියලා කියන කාරණාව ගන්නකොටත් මේ මගේ දේ එකතු වෙන්නේ නෑ. එකතු වෙන්නේ නෑ කියලා කියලා ගන්නකොට දැන් අපිට ගොඩක් කාලවට අහුවෙන්නේ හරි මම මේකට එකතු වෙනවා කියනවනේ. එහෙම නැත්නම් මේ ගොඩ නොගැ ගොඩ නොගැ ගොඩ නැගෙන්නේ නැති වෙනකොට එකතු වෙන්නේ. ගොඩ නැගිච්ච විදිහට එකතු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක ඥානයයි සිහියයි දිනු වෙනකොට එකතු වෙන්නේ. අපි සංකල්පයේ මුලින්ම එකතු වෙනසෙ ඉන්නව නෙමෙයි. ඊළඟ සැරේ තෙරුවන් සරණයි සම්මන්ත ඔබ වහන්සේ එක පැහැදිලි කරනකොට මතක් වුණා සවනන්ත ධම්මචක්කප්පවත්ත සූත්‍රයේ පළවෙනි සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කු මුදපාද ඥානං මුදපාදේ ආදි වශයෙන් එතනදි සානන්ස ඒ කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධ වීමයි කියලා වගේ තේරෙන්නේ. එතකොට යෝබාන්සේ කියපු අනාගතයේ තේරුම් ගන්නවා කියන එක ඒ කියන්නේ අවිද්‍යාව නිසාම මේ දේ සිදුවන හැටි යම් කිසි කෙනෙක් දැක්ක කියන தත්වයයි කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් හරි වරදක් තියෙනවා නම් හරි තේරුම් කරලා දෙන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ අවිද්‍යාවත් කරගෙන මේ කඩ ගන්න ආකාරය දැක්වීම තමයි මතමත් කියලා දැක්වීම. ඊළඟට මේ දැන් ප්‍රප්‍රියා අනුසුත්තේ ධම්මේ චක්මුදපල් ඥාන මුදපල් කියලා කියනකොට පෙර නොයතු විරෝධයක් බුදුරණාහසේ දැන් අපි දැන් ජරා මරණ කියලා දැන් ලෝකේ අපිට ප්‍රකටට කරන්න කපනවා ඒක ලෝකේ දන්න දෙයක්. නමුත් අපට අන්න වෙන සත්‍ය වශයෙන් මේ පටිච්චසමුප්පාදයක දකින්නකොට අනේක පෙර නොයතු විරෝධයක් වත්මක්. අනේක ඔක්කොම පෙර ඇතු විරෝධයව. ඉතින් මතමත් තියෙන වන දිනුවා කියලා කියන්නේ මේ අවිද්‍යාව ප්‍රතිවිරුද්ධ මේ හට ගන්නා කර දැකීමයි. එතකොට කොට මේ ලෝකේ එකතු නොවි වාසය කරන්න පුළුවන්. එකතු වෙන්න තියෙන සකස් වීමත් එක්ක අවිද්‍යාවත් එක්ක කොට එකතු වෙන්න. අවිද්‍යාව දකිනකොට එකතු වෙන්න විදියක් නෑ. ඒක අර කේවල සූත්‍රයෙන් කරන විදිහට මේ පිළිගීමක් සහ නොපිළිගීමක් කතා කරන්නේ. ඒතර පිළිගන්නේ සත්‍ය දකින්න නැති නිසා සත්‍ය දකින්න දරසත්. ඒ තමයි ස්වාමීන් වහන්සේ අපි මේ ප්‍රායෝගික පැත්තට සම්බන්ධ කළොත් මොකද හුඟක් අය මම හිතන්නේ ආනාපාන සතිය වඩනවා. අපි දැන් හුස්ම දිහා බලා ඉඳීම තුළ හුඟක් අය අත්දකින දෙයක් හුස්ම සිුම් වෙලා ගිහිල්ලා නොදැනී යන තත්යකට එනවා. එතකොට දැන් අර ඉස්සෙල්ලා කතා කරපු පෙරණැසු විරු ධර්මතාවයක් එතන අවබෝධ වෙනවාද එහෙම නැත්නම් ඊට වඩා අපිට මේ දැන් වහන්සේ මේ සූත්‍රේ පටන් ගත් ඉඳලා පෙන්නවා අර අසෘතවත් පු탁ඥයයි සුතාර්ය ශ්‍රාවකයාගේ වෙනසයි. ඒකට අපිට සාමාන්‍ය කෙනෙක් හුස්ම දිහා බලා ඉඳලත් මේ හුස්ම නොදෙනී යාම වෙන්න පුළුවන්. ධර්මය අහලා දැනගත්තු කෙනෙක් හුස්ම දිහා බලා ඉඳලත් හුස්ම නොදෙනී යාම වෙන්න පුළුවන්. ඒකට එතන ඒ පැත්තේ අවබෝධයක් විදිහට ගන්න පුළුවන්ද නැත්නම් ඊට වඩා දෙයක් එතන තියනවද කියලා තරුවන් සරණයි. තරුවන් සරණයි. ඇත්තට මේක අවබෝධයක් කරා යමක් කියන්නේ නැහැ. මොකද හේතුව අපි මේ දැක්කේ තියෙන දෙයක ගෙවිලා යමක්. මට කොට මට ගෝචර වෙච්ච උස්මරයක්. අපිට උපාදානිය අහුන්නේ නැහැ එතන. උපාදානිය අහුනවා නම් ඒ සකස් වීම අහුනවා නම් මගේ කයට පහසක් ඒක ගෝචර වෙච්ච. දැන් අපි තියෙන දෙයක ගෙවිලා යමක් දැක්කේ තියෙන දේ කිවිලෑම දැක්කා කියලා ඒක ආර්ය දර්ශනයක් වෙන්නේ නැහැ. ඒ ඔස්සේ අපට ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්. හැබැයි ආර්ය දර්ශනයක් කියන්නේ. ආර්ය දර්ශනයක් කියනවා නම් තියෙන දේ නැතිම නෙමෙයි අපට අහු වෙන්නට ඕන මේක මේ කයත් කයයි පහසත් එක ගෝචර වෙච්ච ආකාරය. කයයි පහසත් එක ගෝචර වෙච්ච ආකාරය වෙනවා නම් අන්න එතනදී දුර්භිය විත්තේ හොස්මරල්ල නෙමෙයි. දුර්භිය විත්තේ අවිද්‍යාව. අවිද්‍යාව දැන් අපි හේතු වෙන්නේ ඵලය හටගන්න එන හේතුව යමු වෙනට ඕනේ. කියන හුස්පරල්ල ගෙවි ගෙවි කියලා යනකොට දැක්කට ඒක බාහිර ලෝක ගණිතයක් විතරයි. හුස්පරල්ල කියනවා කියලා ගත්‍ය අවිද්‍ය පදනමත් එක කියලා වුණා නම් එහෙනම් ඵලය දුරු විය යුත්තේ හේතු දුරු විය යුත්තේ. එහෙනම් හේතුව යමු වෙනට ඕනේ. අන්න හේතුව අහු වෙන්නේ නම් සත්‍ය දකිනකොට උපාදානයත් එක්ක සකස් වෙන ආකාරය. අන්න එතන අහුවීම තමයි සැබෑවටම ආනාපාන සතිය තුල අනිත්‍ය නැත්තම් හේතුඵල දැක්කාවෙන්. එහෙම නැත්තම් අපි දැක්කේ තියෙන දේ ඇති වෙලා යන විතරයි හේතුව දැක්කේ නෑ. මේ උස්මරෙල්ල හටගන්න හේතු වෙච්ච කාරණාව. දැන් අපේ උස්මරෙල්ල මට උස්මරෙල්ල ආව මට උස්මරෙල්ල වගේ උස්මරෙල්ල ගියා. නැත්තම් මගේ උස්මරෙල්ල හිමි කියෝම් කරකට ගියා. ඊළඟට තමයි කැටි කැටි ගියා. හැබැයි ඒක මගේ උස්මරෙල්ල. උස්මරෙල්ල හටගත්තේ කොහොමද කියන එක අහුවෙන්නේ. ඒක අහුවෙන්නේ අර දැන් ගේද මේ ධාතු බංසුති කියවාගේ වායෝ කියන කොටත් අජත්ත උපාදින ස්වභාවයක් එක්ක කියන්නේ අන්න ඒක අහු වෙනට ඕන. ඒ උපාදින ස්වභාවයක් එක්ක අහු වෙන තැන තමයි මේ හරියටම විදර්ශනාව බවටපත් වෙන්නේ. එතකන් මේ බුද්ධ කීල්ල සමතයක් එක්ක විතරයි. හැබැයි සත්‍ය දැකපගෙනටත් අර විදියටම සමතයක් වැඩෙනවා. ඊට පස්සේ ඒක ඔස්සේ තහපෝ මේ මේ උපාදානෙත් එක්ක හටගත්ත ස්වභාවය තමයි හොයන්නේ. එතකොට තමයි එතනත් පටිච්චසමුප්පාද න්‍යාය දැකලා ඥානය තුළ නැත්නම් යහටගත් සමාධිය තුළ විදර්ශනාවක් වෙලා මේ නියම කරා යන්නේ. එතකන් නියම කරා යන්නේ. දරසර. ඒකම සායන්හන්ස් අය දැන් අපි හුස්ම දිහා බලා ඉඳලා මේ හුස්ම ඇති වෙනව නැති වෙනව මෙනෙහි කරන්න පුළුවන්. නැත්තම් මේ මේ ආස්වාසයේ තියෙනකොට ප්‍රාස්වාසය නැහැ ප්‍රාස්වාසයේ තියෙනකොට ආස්වාසය නැහැ එහෙමනම් ඇති වෙලා නැති වුණා එහෙම නැත්නම් එක හුස්මත් තුළම මේ ක්ෂණික ඇතිවීමක් නැතිවීමක් තියෙනවා අන්න ඒ කියන එක අර දැන් කයක් ඇත කියලා පනවගත්තා අත්තිකාය පියා 50 මම හුස්ම කය කියන එකක් පනෝගෙන ඒකේ තියෙන ලක්ෂණ ටිකක් බලා ඉඳීමක් නේද ඔය කරන්නේ එතන දැන් අර වගේ සමුදයක් ඇත්තටම බැලෙනවද නැත්නම් පටිච්ච සමුප්පන්න ස්වභාවයක් එතන එහෙම දකින්නවද නැත්නම් ඊට වඩා වෙනස් විදිහකට යන්න වෙනවද? පෙරවන් සරණයි. පෙරවන් සරණයි එතන පටිච්ච සමුප්පාදයක් අහුවෙන්නේ නැහැ. එතන අර ඇටච් කියලා ගත්ත කයම පිටුමත් විතරයි බලන්නේ. පටිච්ච සමුප්පාදයක් අහුවෙන්න නම් අනිවාර්යෙන් අර පටිච්ච සමුප්පාදයට අනුව හිතට ධම්මචක කියන්නට ඕනේ. ධම්මචාර ටික කියන නැත්නම් කවදා පටිච්චසම්පදා වෙන්නේ. ඒක නිකන් හිතියමමනේ වෙන එකක් නෙමෙයි. ඒ සදාල මානසිකාරයක් හිතේ යොමු කරන්න වෙනවා. යොමු කරනකොට හේතුවක් වෙන්නේ. නැත්නම් හේතුවක් වෙන්නේ අපි උඩට හුස්මල්ල ගන්නකොට හටගත්තා ඒවම නැති වුණා. නැත්නම් ගත්ත හුස්මල්ල කැඩි කැඩි යනවා. මේ ඔක්කොම අපට අහු වෙන්නේ කියන එක. හැබැයි එතනින් ඔය චිත්ත ඒකාග්‍රතාවයක් ඔස්සේ යනවා. මොකද චිත්ත ඒකාග්‍රතාවයක් ඔස්සේ කියපමණට ඒක ජීවත් බවට මුක්තිය බවට සත්‍යයෙන් බවට පත් වෙන්නේ. හේතුව අනිවාර්යෙන් අහුවෙන්නට ඕනේ. මොකද අපි හොඳට මතක තියාගන්නට ඕනේ බුදුරණවහන්සේ පෙන්නපු දහම හේතුඵල දහම. එහෙනම් ඵලයේ දුරවන්නේ හේතු දුරවීම. ඵලයේ අනිත්‍ය දැක්ක කියලා හේතු දුරවන්නේ. හේතුව අහුවෙච්ච තැනදී ඵලයන් සිද්ධ භාවය දකින්න. අපට ඵලය අනිත්‍ය කියලා අපට අහුවෙන්නේ තියෙන දේ නැහැ කියන එක. තියෙනකක් තියනවා කියලා ගත්තදී අපි නැහැ කියලා ලැබීමක් තමයි අපි මේ ඵලයේ නැතිව නැතිව දකින්නවා කියන්නේ. ඵලයේ අනිත්‍ය දකින්නවා නම් දැකිය යුත්තේ නියමාකාරයෙන්ම හේතුව අපවිචිතන. එහෙනම් හේතුව මොකද උස්මරල්ලට? උස්මරල්ල කියන කාරණාට හේතුව තමයි උපාදින්නේ හටගත් ස්වභාවය. අවිද්‍යාව ප්‍රත්‍යක්ෂම හටගත් ස්වභාවය. මෙන්න මේ හේතුව අහු වෙනකොට මේ හේතුව අහු වුණා නම් හේතුව දුරු වෙනකොට එද සත්‍ය දකින්නකොට හේතුව දුරු වෙනවානේ. අන්න සත්‍ය දකිනකොට සත්‍ය දැකීමෙන් හටගත්ත ඇතයි කියලා ගත්ත කය අන්න ඇතයි කියලා ගැනීම නෙමෙයි අනිත් සිතන විදිහට තියෙනවා. එතකොට තිකිච්ච ලෝක උපාදී තියෙනවා. සබන් ලෝකයා එකතු වෙන්නේ නැහැ. උපාදානයක් ඇති වෙන්නේ නැහැ. ඒ උපාදානෙත් මේකට ගන්නේ. අන්න තිකිච්ච ලෝක උපාදී. ඒතර බලන්න කොච්චර මේ ප්‍රායෝගික පුරුදු කරනකොට මේ මාර්ගය වැඩෙන විදිහට මේක භාවිත කරන කොච්චර ලස්සනට හැම එකකින්ම ඉක්මත් කරලා තියෙනවා. හැබැයි ඒකත් බලන්න ඕනේ මේ කියපු ක්‍රමයකට පොඩි වැඩනවද කියලා. එහෙම නැතුව අපිට වැඩෙන විදිහකට නෝ කියලා කියන්නේ. අපි වැඩ කරන අපිට පහසු කරනකොට ප්‍රතිඵල ලැබෙන මම අපිට මේක ලැබෙන මෙන්න මේක කරා කියලා අපිට භාවිත පාස් වෙන්න මේ මාර්ගය අපි හැබැයි ඒක කරන්නට ඕනේ කලියුත් කොහොමද පිළිතුරු කියලා දැනගන්න. එහෙම දැනගෙන කරා නම් හරි. එතකොට අපි ඒ සඳහා විතරයි කරන්නේ. ඊට පස්සේ අපි යන්න අයක් හිතයි කියලා අරගෙන මේ නෝඩෙන් ඉවසලා මේක හොයනවා. අනිත් මේ සත්‍ය දකින්න මාර්ගයට යන්න. දරුවන් කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ කියන්නේ දැන් ඒ විදිහට හුස්ම දිහා බලා ඉඳීම තුලත් යම් දෙයක් වෙනවා. ඒක අපි කිව්වොත් නීවරණයටපත් වීම කියලා. මොකද නීවරණයටපත් වුණ මනසක් අවශ්‍යයිනේ දහම දකින්න. අන්න ඒ වගේ මට්ටමක් සඳහා ඒ බලා ඉඳීම සුදුසුයි කියලා කිව්වොත් එහෙම නැත්නම් ඒක පූර්ව ප්‍රතිපදාව කිව්වොත් ඒක අ දහම අනුව ඒ වගේ තේනවා මේ සායනහස ඒක නෙවෙයි වැරදිද මොකද ඇත්තටම මේක අපේ නිවන දුරු කර ගැනීම පිණිස එක් උපකාරයක් වෙනවා. නිවන දුරු කරන කොච්චර හිටියත් මේ අදාළ විදියට චින්තනය අසුර වල මාර්ගයට අවශ්‍ය ප්‍රතිපදා පුදු කර නැතිනම් මේ දර්ශනයකට යන්නේ නැහැ. ඉතින් ඒක අපි කරන්න ඕනේ දැනගෙන මේ දේ කරන්නේ නිවන දුරු කර ගැනීම පිණිස පමණයි කියලා තේරුම් ගන්න. අවසර ස්වාමීන් වහන්සේ දැන් කුගලගේ මහත්තයා ප්‍රශ්නත් එක්කම යන එක දැන් එතකොට පස්සම්බයන් කාය සංකාරං අසසිසම් සික්කති පසසික්කම් සික්ති ආදි වශයෙන් යනවා එතකොට එත මම කියන්නේ ඇත්තටම ආශ්වාස ප්‍රශ්වාසයේම කියන්නේ මේ කයෙන් කයෙන් පරිබාහිර වූ ආශ්වාස ප්‍රශ්වාසයක්වත් මේ ආශ්වාස ප්‍රශ්වාස පරිබාහිර වූ කායක්වත් අතර පනවන්න පුළුවන් කමක් නැහැ මෙන්න මේ මේ తত্ত্বය අවබෝධ කර ගැනීමක්ද මේ බව මේ බව ඇත්තටම අර භාවනාව තුළින්ම ඒ කියන්නේ දැන් අර හුස්ම රැල්ල සිවුමීමත් එක්කම කය පිළිබඳව දෙන දැනීමත් ඒ කියන්නේ හරියට මේක භාවනාව කෙරුණා නම් ඒ කෙනෙක්ට දැනෙන සත්‍යය ස්වාමීන් වහන්සේ කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ. ඔව් තේරුම් ගන්න. එතකොට ඇත්තටම අපිට මේ කොස්මරල්ල කියන කාරණා ප්‍රකටන කොතනද කියලා බලන්න එන්න. ඒක ප්‍රකට වුණේ. එතකොට නම් ඒ කයට ප්‍රකට වුණේ දැන්. එතකොට අපි කොස්මරල්ල මැන්නේ මමනේ. ඉතින් අපි මන කොස්මරල්ල අතහැරිය කියලා වැඩක් නැහැ. මනින්න හේතුක කාරණාව යන්න වෙනවා. එහෙනම් අපිට මේ අනිවාර්යෙන් කය කියන පැත්තට ආධ්‍යාත්මික පැත්තට හොයන්න වෙනවා. මොකද මම හිතපු නිසානේ මැන්නේ. එහෙම නැත්නම් මම හිතට මැනීමක් කියන්නේ නැහැ. ඉතින් මම හිතපු නිසා මැන මැනපු දේ තුල පිටල බලවක වැඩක් නැහැ. ඒක වැඩක් නෑ කියන්නේ ඒක විමුක්ති මාර්ගය වෙන්නේ. ඒක අපට නීවරණයටපත් වෙන විතරක් හේතු වෙනවා. අපි මේ දෙකේ අන්‍යෝන්‍ය ස්වභාවයත් එක දැක්කනම් අන්න එතකොට අපට මේ හොස්මරල්ලක් මැටි කොතනින්ද කියලා යනු වෙනවා. ඒක වුණා නම් අන්න පටිච්චසමුප්පාදය යනු වෙනවා. ඉතින් ඒ කාරණාව තමයි මේ බුදුන් වහන්සේ මේ ඒ දේශනාව තුළ හැම එකම ඉස්මතු කරලා තියෙන්නේ මේ විමුක්තිය කියන ආකාරයට. ඒ නිසා අපි ඒ විදිහට මොනින් කල්පනා කරොත් අපිට සමහරවිට මේ එතනින් එහාට ඒ කාරණාව දැනගෙන දැකගෙන පුරුදු කරන්න පුළුවන්. බුදුරණවහන්සේගේ දහම අසම්භාව්‍ය ක්‍රියාවක් නෙවෙයි. එහෙම කරොත් එහෙම වේවි කියලා එකක් නෙමෙයි. එහෙම කරනකොට මෙහෙම වෙනවා කියලා දැන දැක යන ගමන. දන්න කෙනාට දකින්න කෙනාට දනිමින් දකිමින් වාසිය ගන්න කොටයි මේ මාර්ගයේ යොත් වෙන්නේ. එහෙනම් ඒ දැනගෙන දැකගෙන යන්නට ඊට අදාළ දේ අපි තේරුම් ගන්නට වෙනවා. ඒක තමයි මම මුලින්දලා පැහැදිලි කරේ සමාධියට පුළුවන් ගොය සතරම ශ්‍රවණය යෝනිසමනසිකාරය මේ දෙකත් එක්ක අපි ප්‍රතිපදාවක් පුරුදු කරනකොට තමයි අපට ඔය හැම දෙයක්ම නිරවුල් කරගෙන මාර්ගය පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි මේ අසම්භාවික ක්‍රියාවක් හැටියට පුරුදු කරාට කවදාවත් අපට අපි හොයන මඟ හොයන්නේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි සම්සාරසත්. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ භාවනාවේදී සිත එකඟ එකඟ කරගෙන චිත්ත ඒකාග්‍රතාවයට ආවට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට සිතිවිලි නොනවති ගලාගෙන එනවා. ඒ එනත් එකක් ඒකට ඇලෙන්නේ නැතුව ඒ දිහා බලාගෙන ඉතී එක සිතුවිල්ලක් හරි අරගෙන හිතුවත් උදාහරණයකට හිතුවොත් අපි පුංචි කාලේ අම්මා උයලා කන්න දීපු කෑමක රසයක් කියලා. එතකොට ඒක හිතගෙන හිතන්න පටන් ගත්තොත් මේක සිතුවිල්ලක් විතරයි මෙතන තියෙන්නේ ඇලීමක් ඒ කියන්නේ ඒකට උපාදානයක් කරගත්තේ කියලා ඒ සිතුවිල්ල තුලින් හේතුඵල වාදයේ හිතලා ඒක නැති කර ගන්න උත්සාහ කළොත් ඒක කොහොමද ඒකට වැටෙන්නේ මේ මාර්කේට තේරුම් ගන්නයි තේරුම් ගන්නයි අපි ඒක මේක සිතුවිල්ලක් විතරයි මේකට මම ඇලෙන්න ඕනේ නැහැ කියලා හිතුවොත් කියලා ඒ පමණින් හේතුඵලය අහුවෙන්නේ නැහැ අපට එතන අහුවෙන්නට ඕනේ හිතවිල්ල ගෝචර වුණේ කොතෙන්ද? මනසට. මනසට හිතවිල්ල ගෝචර වුණේ කොහොමද? අන්න එහෙනම් ඒ දෙන්න දක්වාම යන්න වෙනවා. දැන් අපි මට ගෝචර හිතවිල්ල තැලෙන්න හොඳ නැහැ කියලා හිතුවට ඒක ලෝකයට හොඳයි ඇලිමැටිව දුරු කරගන්න. එහෙනම් අපි නිවැරදිවම ලෝකෝත්තර මගක් බවට පත් වෙන්නට නම් මට ලෝකයේ මට මම ගොඩනගිච්ච මේ ලෝකෙට අරමුණ ගෝචර වුණේ ඇයි? මේක තමයි හේතුව වෙනවා. කියන්නේ මට මනසට ගෝචර වුණේ. අන්න මනසට මේ ගෝචර වුණේ කොහොමද? ඒකවල ගෝචර වෙච්ච අරමුණට අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ මම නේ මගේ නෙමේ කියලා කීම ජීවිත ලෝකෙට නොඇලී ඉන්නවා. මේ මේක මට ගෝචර වුණේ මෙන්න මේ ප්‍රත්‍යයෙන් කියලා ඒක හේතු හේවුවත් තමයි සැබෑවටම හේතුඵලීව වෙන්නේ. එහෙනම් එතනදී අහු වෙනට ඕනේ නම් මේ සලායතනය හැදෙන ආකාරය, උපාදානයේ මේක ගෝචර වෙන ආකාරය, ඊළඟට මේ විදිහට කලායතන ගොඩනගලා උපාදානය තුලින් මේක අපේ රෝගිත කොච්චර වෙන්නේ හස්තවලින් පදනම කියන එක මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කියන එක මේ හැම එකක් මේක මේ සත්‍ය නොදකීමේ පදනමින් මේක ගොඩනගින බව අහු වෙනට ඕනේ. එහෙම අහු වුණාට පස්සේ සත්‍ය දකින්නකොට මේක ගොඩනගින්නේ නැති බව අහු වෙනවා. එතකොට අර මට අමුතුවෙන් අයින් කරන්න දෙයක් නැහැ මේක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා. අර දකින්නකොටම අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න ස්වභාවය දකින්න නිසා මම නෙමෙයි මගේ නෙමෙයි කියලා ඒක ප්‍රඥාවෙන් දකින්න. දැන් භාවනාවන්සි අනාත්ම ඉස්තර කරනකොට හැම වෙලෙම මම මෙන්න මම නේතමස්ස පිටව අත්‍යස් කියලා ගන්නේ කොහොමද? යථාභූත සම්මප්පණය දත්තබ්බ. මේක හටගත් ආකාරය මනාව ප්‍රඥාවෙන් දකිනකොටයි නේතම මම නේතමස්ස නමස්ස කියලා ගන්න. එතකොට නම් අපට අමුතුවෙන් අහපව එකට මම නෙමෙයි මගේ නෙමෙයි මට ආයේ කෙනෙක් හිතන්න දෙයක් නැහැ. හේතුඵලය අනුනාම ඔහු දැක්කේ ඒක තමයි. ඉතින් අන්නේ විදිහට අපට එනම් මේ ඒ අරමුණ මට ගෝචර වෙච්ච ආකාරයේ ආපස්සට හේතු හොයන්න වෙනවා. මේ හේතු අහෝචිතාන්‍ය තමයි මේ ඵලය නිරෝධ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට අපේ ජීවිතේ අපි ප්‍රායෝගිකව කරන හැම අවස්ථාවකදීම අපිට ඒක බලන්න පුළුවන් නේද? හේතුඵලවාදී. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක ඇත්ත. අපිට ජීවිතේ ඕනම මොහොතක ඒක කරන්න පුළුවන්. මේ හේතුඵලය හොයන්න අපිට ඕනම කියන්නේ වාග්යතනවාසී ධර්මයේ පැහැදිලි කරනකොට සතිපට්ඨාන අපි සම්පජාන්නේ පැහැදිලි කරනකොට හැම අවස්ථාවකම කියනවනේ අපේ ජීවිතේ ඕනම මොහොතක ඕනම දෙයක් කරනකොට අපිට මේ හේතු වල ගාම හොයන්න පුළුවන් තමන්ගේ ලෝකෙට මේක ගෝචර වෙන්නේ කොයි විදිහටද කියලා අන්නකොට මේ පරිසම්පන්නය හුවෙනවා එතකොට ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕනේ එහෙම කරනකොට තමයි භාවනාවසින් බහුලවසින් පිළිගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඊට පස්සේ තවත් පුංචි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. දැන් මම මේ කතා කරන්නේ භාවනාවේ චිත්ත ඒකාග්‍රතාවයේ ඉන්න අවස්ථාවක දැන් ওই විදියට අපි ඇනලයිස් කරගෙන ගිහිල්ලා එක අවස්ථාවකට එනවා ඉතාමත්ම සංසුන් අවස්ථාවක්. ඒ වෙලාවේදී බැලුවාම දැන් සිත කියලා අපි හිතුවට සිත නෙවෙයි අපේ ගොඩක් එන්නේ සිතුවිලි. සිත කියන එකයි සිතවිලි කියන දෙකක් ඇත්තටම ඒ කියන්නේ එතන ඒ සිතවිලි එක අවස්ථාවකදී හිතෙනවා මේ හේතු නිසා ඇති වෙලා නැති වෙලා යන දෙයක් තමයි මේ තියෙන සිතවිලි කියලා. ඒතකොට සිත කියන්නේ ඒ හේතු නැති වුණා ඇති වෙලා නැතුණා නම් ඉතින් ඊට පස්සේ එතන සිතක් නැහැ කියන හැඟීමක් එනවා. ඒක වැරදිද ස්වාමීන් වහන්සේ? ඒක වැරදි නැහැ. නිර්වාසන හැඟීමක් ඇති වෙච්ච පමණට අපි හේතුන් නිසා මේ ඇතිුනේ කියන හැඟීම ඇති වෙච්ච පමණට ඇත්තටම සිතීම මේ නිවැරදි මාර්ගය වෙන්නේ නැහැ. අර මුලින් කිව්ව කාරණා හරිය අපිට ඇත්තටම සිතන්නේ මේ මොලි මොහොස් සිවිලා සිතක් සිතක් දැක්වට අපිට සිතේ සිතිවිල්ල අහුවෙන්නේ. අපිට හරියටම සිත අහුවෙනවා නම් හිත පැනනගිච්ච හේතුවත් එක්ක අහුවෙනවා. එතකොට තමයි හැබැයිවටම සිත කියන කාරණාව ප්‍රකට වෙන්නේ. එහෙම අපට හරියටම මේ ප්‍රකට වෙනවා නම් මේ හේතුවත් එක්කම පරිසම්පදෙත් එක්කම අන්න ඒකට අපට අමුතුවෙන්ම මේකට වචන ටිකක් දාලා හිතන්න අවශ්‍ය නැහැ මේ විමර්ශනය කියලා. මේක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම නෙමෙයි මගේ නෙමෙයි කියන කාරණාව අපට මේ හේතුඵලයෙන් එක්ක ප්‍රකට වෙනවා නම් අන්න හරි. ඉතින් ඒ නිසා මේ අපි අනිවාර්යයෙන්ම මේ කාරණා ටික ඒ විදිහට පුරුදු කරන්නට ඕනේ. අර අපට හැම වෙලෙම හම් වෙන සිතිවිල්ලක් තමයි අපි හිතයි කිය කිය අපි හිතන විදියට සිතිවිල්ල තුළ අපි ජීවත් වෙනවා. අපට සිතිවිල්ල කොච්චර සිත සමහරට අහුවෙන්නේ නැහැ. මේ දෙකම මෙතන භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරනවා මනංච පජානාති ධම්මේච පජානාති යංච සතුබයං පටිච්ච උප්පන්න සංයෝජන සංච පජානාති මෙන්න මේ ඔක්කොම වෙනවනම් මනසත් තරමුණත් සංයෝජනයත් මේ ඔක්කොම වෙනවනම් අන්න එතනදී හේතුඵලය හොයලා හැබැයි මේක නිවැරදිව හොයන්නේ මාර්ගයත් එක්කමයි කියලා තරණය තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ එතන සංයෝජනය කියනක පොඩ්ඩක් තව තේරුම් කළ දෙනවද තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සංයෝජනය කියලා කියන්නේ ඇත්තටම දැන් අපිට මනසත් අරමුණත් එකම අහු වෙනවා නම් සංයෝජනයත් අහු වෙනවා. සංයෝජනය කියන්නේ මේ දෙක එකතු වීමෙන් හටගත් ආකාරය. මනසයි අරමුණයි විඥානයයි මේ තුනම එකතු වෙලා තමයි සංයෝජනයක් කියන්නේ බැඳිලා එකතු වෙලා සකස් කිරියක්. දැන් මේ සම්බන්ධයෙන් අර බුදුරණාහිනේ ඉතලා කීපයක්ම ওই කාරණා ඉස්මතු වෙනවා මේ සංයෝජනය කියන්නේ එකතු වෙලා පවතින දැන් අර කොට්ටක සූත්‍රය පැහැදිලි කරනවා අනත් රූපයත් දෙක චන්දරාගෙත් එක තමයි මේක බන්ධනේ තියෙන්නේ. එතකොට මේ සංයෝජනයක් බවට මේක පත් වෙන්නේ අතර මූලික පරිසම්පලක අපිට එහෙම උනා නම් අහු උනා නම් අපිට අහු වෙලා හරියට සත්‍ය දැක්කම සංයෝජනයක් බවට පත් වෙන්නේ සම්පූර්ණ අපිට ඒකයි සංයෝජනේ අහු වෙනවා කියලා කියන තැනදී මාත් කියන කෙනා මනසයි අරමුණයි කියලා ඉලක්ක ආගමයි. ඒක දැක්කේ සත්‍ය විනාකාරයක් දැක්කම එදාකන උඹට දුරුණා නම් ඒකේ නම් කිරීමක් නැත ගැලිනවා. ඒකට නිවෙනවා. එතකොට අර මේ අපි තුල පවතින මේ පැවැත්ම සිදුවන ක්‍රියාවලිය තමයි හේතුඵල වශයෙන් මේ සංයෝජන ඇති කරුවේ. ඒතර මනසත් අරමුණක් කියලා මේ ඔක්කොම අහුවෙච්ච සංයෝජනත් අහු වෙනවා, මනසත් අහු වෙනවා, අරමුණත් අහු වෙනවා. මේ සියල්ලක්ම අහු වෙලා සම්පූර්ණයෙන් අරහත් මාර්ගයෙන් වැඩිලා මේ සත්‍ය අවශේෂ කියන්නේ සියලුම ආකාරයෙන් මේ අවිද්‍යාව දුරු වුණාට පස්සේ මේ ආය සකස් නොවන ස්වභාවයක් මත නිකල යනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න සම්නාස. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එතකොට අපි තේරුම් කරගත්ත ස්වාමීන් ආගත්තේ ස්වාමීන් වහන්සේ එළිය තියෙනවනේ යම් කිසි රූපයක් ස්වාමීන් වහන්සේ ඒක චක්කු සම්පස්යෙන් අපිට වෙනවනම් ස්වාමීන් වහන්සේ එළිය තියෙන රූපයට අපි විඥාණයෙන් තුලින් අපිට එන සිතක් කරගන්න නැතුව Taman තේරුම් ගන්න නම් මේක අපි විසින් හදාගත්ත හිතක් කියලා තේරුම් කර ගැනීම එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ දිවට එන රසය මේ තෝ මම නේත්ව භාවස්මි කියලා මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා තේරුම් කර ගැනීමම තුළින්ම දු ස්වාමීන් වහන්සේ අපි මේ විදර්ශනා වැඩි යුත්තේ ත්‍රිවංශන්න. ත්‍රිවංශනයි. එතකොට ඒක අපි නේතම් මම නේ සමස්න මිසු අත්‍යදි කියන කාරණා විය යුත්තේ දාපුත සම්මා පඤ්ඤාය දක්වපන් එක. එහෙම වුණොත් නේතම් මම නේ සමස්න මිසු අත්‍යදි කියනවා නම් අන්න හරි. එහෙම නැත්නම් මම නේ මගේ නෙමෙයි මගේ ආත්මය නේ කියලා හිතුවට වෙන්නේ නැහැ. එතන හේතු ඵලය ඒකීක දැක්ක පැනලි තමයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දැන් දැකියුත් හේතු ඵලය නොදැක්ක මම නෙමෙයි මගේ ආත්මය නෙවෙයි කියලා හිතුවත් ඒක සංකල්පයක් ඒ නීතම් මම නේතමත් කියන මේ සවස්ථාති යථාභූත සම්පප්පඤ්ඤය දක්වන අනේ විදිහට දකින්නවා නම් එතකොට නේතම් මම නේතමත් කියන මේ සවස්ථාති කියලා හිතන්න දෙයක් නැහැ නේතම් මම නේතමත් කියන මේ සවස්ථාති කියලා කරනවා ප්‍රකට දරොස්සන්නේ පෙරසන්න ස්වාමීන් වහන්සේ ප්‍රමාණපි. හොඳයි එහෙනම් අපිට මම හිතන්නේ අද දවසේට ඊදී අධි කාල සීමාව නිමා වෙනවා. අපි අද දවසේ ධර්ම සාකච්ඡාව මේ ආකාරයට නිමා කරමු. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද කලින් මතක් කරා වගේ soundresources.org වෙබ් අඩවිය ඔස්සේ මේ ධර්ම සාකච්ඡා ප්‍රචාරය කරුණා. ඉතින් ඒ ඔස්සේත් මේ හා සමාන පිරිසක් සම්බන්ධ වෙමින් සිටින බව පේනවා. ඉතින් ඊට විශාල සංඛ්‍යාවක් අද සාකච්ඡාවට සම්බන්ධ වුණා. මම හිතන්නේ 50කට 60කට අධික ප්‍රමාණයක්. ඉතින් ලෝකේ විවිධ රටවල ඉතින් ඊටම උතුම් ධර්ම සාකච්ඡාවකට අපි සම්බන්ධ වෙන අවකාශ ලැබුණේ කල්‍යාණ මිතුරුතුරන් ඉදිරිපත් කළ ධර්ම කාරණා නිසා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු සටහන් නිමා කිරීමට පෙර මම ඊටාම ගෞරවයෙන් හැමදාමත් මෙන්ම එක්සත් එංගලන්තයට සම්බන්ධ වෙන ශ්‍රීමති මහත්මියට ආර්දනා කරනවා අද වැඩසටහන නිමා කිරීමට පෙර ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින්දීම් කටයුතු කරන්න කියලා. සර්වන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ වෙනද වගේම වහන්සේ ඉතාම ගැඹුරු ධර්ම කාරණා ස්මතු කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කරා යන්න අප සැමට ප්‍රමාණ කාරුණිකව ධර්ම දේශනා කරා උපදෙස් දුන්න අපේ ප්‍රශ්න විසඳලා දුන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ ධර්ම දේශනා නැවත නැවතත් අපි අහනවා ඒ වෙලාවට හුඟක් වෙලාවට මනස විවෘත වෙනවා තව තවත් ඈතට යන්න. ඉතින් ඒ අප ඒ ආකාරයට රැස් කරගන්නා වූ සියලු කුසලානිසංස ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව අනුමೋದනා කර සිටිනවා ලෝකයේ පුරා බොහෝ රටවලින් සම්බන්ධ වෙන සියලුම කලන මිතුරු මිතුරියන් වෙනුවෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ රැස් කරගන්නා වූ සියලු කුසලානිසංස අනුභවයෙන් ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට ඉත්තා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබ වහන්සේගේ මා දෙමව්පිය ගුරු වරු සෑම සියලුම දෙනාටත් නෑදෑ හිත මිතුරන්ටත් ජීවත්ව සිටින සෑම සියලු දෙනාටත් සරලව සැපත් අයටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් ඊතාසුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය කරා යන්න හේතු වේවා කියලා ඊටාම කෘතවේදීව ප්‍රාර්ථනා කරනවා පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ වගේම අපිට මේ වගේ වටිනා අවස්ථාවක් ධර්ම විමුක්තායතනයක් ලබා දීම ගැන ඉතාම කෘතවේදීව දලුවත්ත මහත්මානන්ට පුණ්‍යානුමෝදනා කරනවා ඔබතුමාටත් ඉතා සුව පහසුවෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා ඔබතුමත් නිවන් අවබෝධ කරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් කායික මානසික නිරෝගීතාවෙන් යුක්ත ජීවිත ලැබමින් පුණ්‍ය භූමිවලම තුලතිගාමි වෙමින් නිවන් අවබෝධය කරා යා ගන්න හේතු වේවා වාසනාව වේවා ඔබතුමාගේ පරලෝකසප්පස් දෙමාපියන්ටත් ඒ වගේම නෑද හිත මිතුරන් ආදීරත් පවුලේ සෑම සියලුම දෙනාටත් ඒ ආකාරයෙන්ම නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලැබිලා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා ඒ වගේම අපිට හැමදාමත් උදව් උපකාර කරන ධර්මයෙන් අනුශාසනා කරන කොග්ගලගේ මැතිතුමාටත් ඉතාම කෘතවේදීව සියලුම කලන මිතුරු මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා ඔබතුමාටත් ඒ ආකාරයටම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබේවා ඒ වගේම සුව පහසුවෙන් මගඵල නිවෝද කරගන්න ලැබේවා ඔබතුමාගේ ගුරු දෙමව්පියන්ටත් නෑදෑ හිතවතුන්ටත් ඒ ආකාරයටම ඉතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා හැමදාම අපේ ධර්ම සාකච්ඡාවල් වලට සහාය දෙමින් පෝෂණය කරමින් ප්‍රශ්න වලින් අදහස් වලින් සම්බන්ධ වෙන සෑම සියලුම කලන මිතුරු මිත්‍රයන්ටත් ඒ ආකාරයෙන්ම පුණ්‍යාන් මොදනා කරනවා ඔබ අප සෑම සියලුම දෙනා නිවන් දක්නා ජාති දක්වා සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කල්යාණ මිතුරු ආශ්‍රය ලැබෙන පුණ්‍ය භූමිය වල ඉපදිලා නිදුක් නිරෝගී සුවපත්ව කායික මානසික දීර්ඝායුෂතාවෙන් යුක්තව මාර්ගඵල නිවන් අවබෝධය කරා ය아가න්න හේතු වේවා වාසනාව වේවා කෙලවර ඊතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ කරන සියලු කුසල් අප සැමට පාරමිතා බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. එනම් අද දවසේදී මේ වැඩසටහන නිමවට ගැනීම සඳහා මම ඉතාම ගෞරවයෙන් ශ්‍රී ලංකාවේ සම්බන්ධ වෙන පූජ්‍යපාද අලව්වේ අනුමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මෙන්නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදී මේ සඳහා සමන් සිල්සත් කටි චර්ජි අපසකච්ඡාව හා සම්බන්ධ වෙන අපව සියලු දෙනාටම මේ කරගත් මේ සියලු පුණ්‍යාන භාවන මොදන වෙලා ධම්ම සැටි කරගෙන ධම්මනි ගෞල් කරගෙන ජීවිතයෙන් සෙන්න මේ උපකාරයක් වේවා ඒ වගේම මේ අවස්ථාව සම්බන්ධ කර දුන්න රාවිකොක්කලගේ මාචාර්යතුමාටත් ඒ වගේම මේ සම්බන්ධ අපේ මේ සියලුම නිලධාරීන් සියලු දෙනාටමත් සර්වත් මහත්මයාට සියලු දෙනාටත් ඊළඟ මට මේ අවශ්‍ය පහසුකම් සලසා දුන්න නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු ඒ සෑම සියලු දෙනාටත් මේ පුණ්‍ය අනුභව බලයෙන් දහම් මනස ඇති කරගන්න සම්පත සත්‍යන සවැත්තනිකට තනාරි සම්පත සාදු හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු